ඉතින් ඒ මාලාවට නැත්තම් ධර්ම දේශනා වලියටම ඉස්සරහින් තියාගත් ප්‍රධාන මාතෘකාව උනේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරලා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය දසක නිපාතේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඒ සූත්‍රයේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා නම තියලා තියෙන්නේ අවිජ්ජා සූත්‍රය කියලායි. ඒ සූත්‍රය පිළිබඳව අද ඉස්සෙල්ලාම වගේ බණක් අහන කෙනෙකුට පින්ඩාර්ථය නැත්නම් කෙටි සාරාංශාර්ථය මතක් කරනවා නම් නැත්නම් බණහන අයට මතක් කිරීමක් වශයෙන් කරනවා නම් මේ අවිද්‍යාව නම් වූ ලෝකේ පුරා පැතිරලා තියෙන මේ අන්ධකාරය නොදැනීම අවිද්‍යාව කොහොමද හටගන්නේ කියන එක සරුවචනාංශේ විඥා විමුක්තිය ලැබුවට පස්සේ අවිද්‍යාව දෙය හරිලා බලලා කරන ප්‍රකාශනක් මේකේ තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මේක මහා කරුණාවෙන් කරන දේශනාවක්. මොකද සරුවචනාංශයේ ඥානය පිණිස මේ අවශ්‍ය කරන කතාවක් නෙවෙයි. සරුවචන් වහන්සේ අවිද්‍යාන්තකාරය කෙලක් නොපෙනෙන අවිද්‍යාන්තකාරය ගත කරලා ඒක හරි හැටියට තේරුම් අරගෙන ඒ අවිද්‍යාන්තකාරේ පළලා විඥා විමුක්තිය මතු කරගෙන ඊට පස්සේ තමන්ගේ සම්මා සම්බුද්ධත්ව තත්වය නැත්තම් සම්බුද්ධ බුද්ධ කියලා කියන්නේ ප්‍රබුද්ධයි කියන එක පිබිදුණයි කියන එක සම්බුද්ධයි කියලා කියන්නේ සොයං බුද්ධයි කියන එකයි තමන්ගේ පරෝපදේශ රහිතව ගුරු උපදේශ රහිතව තමා වශයෙන්ම අවබෝධ කළා කියන එකයි පිබිදුනා කියන එකයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ එසේ ලබාගත් ආ වූ සර්වඥතා ඥානය එහෙම නැත්නම් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය පෘථග්ජනව ගත කරන කෙනෙකුට රහත් වෙන තැන දක්වා කියලා දීමේ ශක්තියත් සහිත වුණාම සම්බුද්ධ සම්මා සම්බුද්ධ වෙනවා. ඉතින් බුද්ධ කියන එක අපි ලෝකේ හඳුන්වන්නේ රහත් බුද්ධ වාසයේ. සම්බුද්ධ කියන එක අපි හඳුන්වන්නේ පච්චේක බුද්ධ වාසයෙන්. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ඒ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූත් සරුවච්චන් වහන්සේට. ඉතින් ඒ සරුවච්චන් වහන්සේ අවිද්‍යාව පලලා විද්‍යාව මතු කරගත්තට පස්සේ උන්වහන්සේ මේ සම්පූර්ණ අවිද්‍යාන්තකාරයේ යෙදී ගත කරන ආයතන මහා කරුණාවෙන් තමයි දේශනා කරන්නේ. නමුත් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒ තරම් ගැඹුරක් මේ කාර්ය බහල බෞල බෞල වගකීම් බර ඇති කෙලෙස් වලින් පෙලිලා තැලිලා ගත කරන පිරිසකට ආවට කියන්න බැරි නිසා ඉතින් මහා කරුණාව තිබුණාට බෑ මහා ප්‍රඥාවක් අවශ්‍යයි. ඒත් අන්න මේක sannivedanaya කරන්න, ඒත් අන්න මේක වටහලා දෙන්න. ඉතින් ඒ නිසා සරුවචනාංශේ දේශනාවේ නැත්නම් මේ අවිජ්ජා සූත්‍රයේ මුල් කොටහේ මේ අවිද්‍යාව කියන ලෝකේ පුරා පැතිරිච්ච තත්වයෙන් පටන් අරගෙන එකේ කෙලවරක් හොයන්න යන්න එපා මටවත් පේන්නේ නැයි කියලා. නමුත් ඒක ඇති වෙන්නේ අහේතුකෝ නෙවෙයි සහේතුකෝයි. ඒ හේතුව මොකක්ද කියලා අවිද්‍යාවට හේතුව, ඒකට හේතුව, ඒකට හේතුව, ඒකට හේතුව වශයෙන් හේතු නාමයක් පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට පස්සෙන් පස්සට ගෙනල්ලා Eh, ah, නතර කරන්නේ අසත්පුරුෂ සංසේවනයේ නිසා තමයි මේ සේරම වැරදි ටික සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ආශයක් නැතිකම නිසා eh, එහෙම නැත්නම් මේ බාල යන් ඇසුරු කිරීම නිසා මේ සේරම ඇති වෙලා අවසානයේ Tamanටවත් ගොඩ ගන්න බැරි ප්‍රමාණ කරන්න බැරි මුල් කෙලවරක් නොපෙනෙන අවිද්‍යා අන්ධකාරයක අසරණ වෙනවා. ඉතින් සරුවචනාචිතී එතනමයි බුදු වෙන්න ඉස්සර වෙලා ඊට පස්සේ දැන් මේ පු탁ජන ලෝකෙට විස්තර කරනවා. ඒක මේ සූත්‍රයේ මුල් කොටහ. අවිද්‍යාවේ ඉඳලා ඒ අවිද්‍යාවට හේතු කාරණා. මේකේ බුදුහාමර පාවිච්චි කරන ආහාර කියන වචනේ. අවිද්‍යාවට ආහාරය මොකද්ද? නීවරණ ධර්ම. නීවරණ වලට ආහාර මොකද්ද? ත්‍රිවිධ ශික්ෂාව නැතිකම. දුස්චාරිත. ත්‍රිවිධ දුස්චාරිත. මේ විදිහට ආහාර පෙන්ලා පේනවා. මේ සියලුම වැරදි. પરම්පරාවටම ආහාර දෙන්නේ කල්යාණ මිත්‍රත්වේ නැතිකම. සත්පුරුෂ සංසේවනේ නැතිකම බාලයන් ඇසුර. ඉතින් ඒ විස්තරය කෙරුවට පස්සේ කෙනෙකුට මට අවිද්‍යාව කියලා නොපෙමෙන අවිද්‍යාව කෙලිම ගිහිල්ලා හැප්පිලා ඍජුව සටන් කරන්න බැරි වුණාට ඊට හේතු වෙන ආහාර වෙන කාරණා වෙන කාරණාව ඒකට ආහාර කාරණාව ඒකට ආහාර කාරණාව කියනilla නැවත සලකා බැලීමට අභියෝගයක් කරනවා මේ දැන් තියෙන අසත්පුරුෂ සංසේවනේ දැන් තියෙන මේ බාල ආශ්‍රය ප්‍රමාණය දැනගෙන භයානකම දැනගෙන පුළුවන් ද සලකා බලන්න ඍජුව නොපෙනුනාට කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සත්පුරුෂ සංසේවනයේ තුලින් ගුණවතුන් සිල්වතුන් ඇසුර කිරීමෙන් මේ ගිය ආරේ කඩලා අලුත් ආරයකටපත් කරනවා. මේකට තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. එතකොට සූත්‍රයේ දෙවැනි කොටසේදී යම් කිසි කෙනෙක් මේ බුදුන් අදහානවාය ධර්මයේ බුදුහාමුදුරුවෝ මේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරපු ධර්මයේ අදහනවාය ඒක අදාහ ගැනීමට අපවි කැටවි කටයුතු කරන්නා වූ සංඝයා අදහනවාය ඒ සඳහා සුදුසුකමක් බෙලඹීමක් වශයෙන් තමනුත් හික්මනවාය ශික්ෂාගරුක වෙනවාය සිල්ගන්ත වෙනවාය කියලා පිළිගත් කෙනෙක් මුලින්ම පටන් අරගන්නේ අසත්පුරුෂ සංසේවණය අතහැරලා එහෙම නැත්නම් පාප මිත්‍ර සේවණයෙන් අයින් වෙලා බාලයන්ගෙන් අසුර අයින් වෙලා සත්පුරුෂ සංසේවණයට පඬිත ඇසුරට ගුණෝතුන් සිලෝතුන් දකින්න අහන්න පෙළඹෙන එක. ඉතින් ඒක ඇත්තටම අපි විවහාර භාෂාවෙන් කරන සංසාර සංවේගය කියලා මේකට කියනවා. අපි නොදැනගත්තත් ඒ අපි කරන ඇසුරෙන් අපි කොච්චරක් තත්ත්වගත වෙලා තියෙනවද කෙලසිලා තියෙනවද ගොඩ ගන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවද කියලා ඇත්තටම අපට තේරෙනට වැඩිය බුදු ඇහැට පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේකට කරන්න දෙයක් නැති නිසා අපටම හේතු ගන්නලා සප්පුරුෂ සංසේවනයේ තියෙන ආදීනව අපතුලම සද්ධාාවක් ඇති කරලා අපතුලිම කල්යාණ මිත්‍ර ආශ්‍රයයකට නැඹුරුවක් පෙළපුවන් දෙන්නයි මේ අවිජ්ජා සූත්‍රයේ සාකච්ඡා කරන්නේ. ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් මේකෙදී අපි වෙච්ච සිද්ධිය ගැන කතා කරනවා නම් අපි මේ නිසානවනේ ඉස්සෙල්ලාම ඇති කරපු මේ වටිනා භාවනා ශාලාවේ භාවනා මධ්‍යස්ථානයේ දෙසැම්බර් ජනවාරි මාසේ 10 වෙනිදා ඉඳලා 20 වෙනිදා දවස එක මේ වාගේ වැඩපිළිවෙලක් තිබුණා. අන්නේ වැඩමුළුවේදී මේ අවිජ්ජා සූත්‍රයේ මුල් කොටස අපි ගත්තා. සූත්‍රවලට එදිනෙදා මාතෘකාව වශයෙන්. ඒ නිසා අපි අවිද්‍යාවෙන්දලා අසත්පුරුෂ සංසේවනයේ දක්වාම දේශන පවත්වාගෙන ආවා. ඒ වැඩමුළුව ඉවරයි. ඊට පස්සේ 25 වෙනිදා අපි පටන් අරගත්ත මේ ධම්රවි පදනම මුල් කරගත්ත සංවිධානය කරපු වැඩපිළිවෙලේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ඉඳලා <clears throat> විඥා විමුක්තිය දක්වා <clears throat> පියවර 10කින් ਸਰුවචනanse පෙන්නන එක තමයි අපි මේ දේශනා මාලාවට මාතෘකා කරන්නේ. ඉතින් එයිනොත් අද මේ දායකයෝ වශයෙන් ඇවිල්ලා සම්බන්ධ වෙන පිරිස වගේ කෙනෙකුට මතක් කරනවා කියන්න තියෙන්නේ අපි ඒකේ පියවර තුනක් දැන් ගත කළා තියෙනවා. මතක් කිරීම වශයෙන් කියනවා නම් සත්පුරුෂ සංසේවනයේ නිසා බුදුහාමුදුර අපට කියනවා සද්ධර්ම ශ්‍රවණයට අවස්ථාව සැලසෙනවායි කියලා. ඒක නිසා අපිට කියන්න පුළුවන් අසත්පුරුෂයන් ඇසුරු කිරීමේ ප්‍රධාන වශයෙන් වෙන්නේ අපිට සම්පප්පලාප ලැබෙන එකයි. ලෝකෙට වැඩක් නැති තිරස්චාන කතාවල තමයි යෙදෙන්නේ. ඒක නිසා මේ වැඩේ මේ මේ කියන අසත්පුරුෂයා හම්බෙච්චාම තිරස්චාන කතාවට වැටෙනවා සත්පුරුෂයා හම්බෙච්චාම සද්ධර්මයට වැටෙන නිසා මේකට බුදුරජාණන් වහන්සේ නිකන් ඉඟියක් කරනවා ධම්මීවා කතා අරියෝවා තුන්නී භාවෝ කිය. කරනවා නම් ධාර්මික කතාවක් කරන්න එහෙම නැත්නම් තුෂ්ණීම් භාවයටපත් වෙන්නේ කියලා. මොකද අසත්පුරුෂයත් එක්ක කතා කරන්න එපයි කියලා අසත්පුරුෂයට වුණොත් ඒකටත් අසත්පුරුෂය වෛරපදිනවා. නිසා අසත්පුරුෂය ඉන්න තැන කියන්නේ සත්පුරුෂ ඇසුර ගණ්ඩ අසත්පුරුෂයන් ඇසුර අයින් කරන්න කියලා කෙලින් කියන්න සරුවත් යන්නාංශවත් යන්නේ. මොකද අසත්පුරුෂය ඒ තරම්ම විසමයි. අර තොටගොමේ රාහුල ආම්දුර කිව්වා වගේ දලබුවාගේ නම් දල මේ දල වූ බූවේ තමයි විස තියෙන්නේ. ඒ වගේම ගෝනුසාගේ නම් වලිගයාගේ තමයි විස තියෙන්නේ. නයාගේ නම් විස දලේ තියෙන. අසත්පුරුෂයාගේ සිය ළඟම විසයි. ගෑවිච්ච ගෑවිච්ච තන විසයි. ඒක අමාරුම දේ තමයි වචනේ. ඉතින් ඒක නිසා කරනවා නම් ධර්මික කතාවක් කරන්න නැත්නම් නිස්සද්ද වෙන්නේ කියලා කියනවා. ඉතින් දායකයන්ටත් මම මතක් කරනවා හෙට දවසේ ඇතුළත පුළුවන් තරම් නිස්සද්ද වෙන්නේ. එහෙම නැත්නම් මේ ඇවිල්ලා භාවනා කරලා ධාර්මික කතාවට සම්බන්ධ වෙන්න. නිකම්ම මේ ඉංගියකට මතු කරන්නේ මොකද කෑ ගැහුවොත් අපිට භාවනා කරන්න බැරි හින්දා. දෙක අස ඒ විදිහට සද්ධර්ම ශ්‍රවණේ ලැබීම සත්පුරුෂ සංසේවනයේ අපිට ලැබෙන අතිරේක ලාභයි. අතිරේක නෙයි ඍජු ලාභය. මෙන්න මේ සද්ධර්ම ශ්‍රවණයක් ඇති වුණොත් සද්ධර්ම ශ්‍රවණයේ ආහාර සපේන සද්ධාව වඩන්න කියන එක අපි ඊයේ දවසේ ගත්තා. ඒ නිසා අපිට යම් විදියෙ දැන් දායක පිරිස ගත්තොත් මේ හෙට සංඝ උපස්ථානයක් මේ අත්තන්ට දානයක් දීම සඳහා පෙළඹුණේ ඒ සද්ද ඒ ඇත්තෝ මේ රාජබයටවත් නෙමෙයි. මේ දානෙ නුදුන්නොත් දඬුවම් කරනවා කියලා කවුරක්ක කඩුවක් කීසක් කරන පිටිපස්සේ ඉන්න නිසාත් නෙවෙයි. ආදායම් බද්දෙන් නිදහස් වෙන්නත් නෙවෙයි. අන්ධහර පාන්නත් නෙවෙයි. ඒගොල්ල පෙළඹුණේ තම තමන්ගේ සද්ධා ප්‍රමාණය හැටියට. අද විතර නෙවෙයි හැමදාම එහෙමයි. ඒ වාගේ දැන් අපි ඉන්නවා මෙතන ඉන්නවා භාවනා කරන පිරිසක් 30ක් 40ක් විතර. ඒත්තෝ මෙතෙන්න මේ ආවේ වැඩ නැති නිසා නෙවෙයි. එහෙම නැතුව මේක වෙන ලාභ සත්කාරය සම්මානය සිලෝකයක් හම්බෙන්න නිසා නෙවෙයි. ඒ අත්තන්ගේ තියෙන සද්ධාව නිසාම. ඒ නිසා අපි මේ තාක්කල් යම් සද්ධාාවක් සහිතනම් අපිට අර චිත්‍රේ නරක පැත්ත විතරක් නෙවෙයි අපිට හිතා ගන්න පුළුවන් අපේ සංසාරේ මේ ජීවිතය හෝ පෙර ආත්මික කවදා හෝ අපිට සත්පුරුෂ සංසේවනයක් ඇති වෙලා තියෙනවා ශාද්ධර්ම ශ්‍රවණයක් වෙලා තියෙනවා ඒ ඇති වෙච්ච දෙයට සමානුපාතික අපතල යම් ප්‍රමාණයක් සද්ධාව තියෙනවා මේ සද්ධාව ආහාර කරගන්නේ සද්ධර්ම ශ්‍රවණයයි සද්ධර්ම ශ්‍රවණය කිරුවොත් පමණමයි සද්ධාව පහළ වෙන්නේ මේ කියන්නේ කුසල ඡන්දයකට දිරිදෙන ඕකප්පන සද්ධාහකට දිරිදෙන මේ ජීවිතයේම නිවන් දකින්න පුළුවන් කියන නෛර්යානිකත්වයකට නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ නෛර්යානික ශාසනයක් කෙරෙහි ඇති සද්ධාාවක් මෙතන කතා කරන්නේ. අපි දන්නවා සද්ධාහ කියපු වචනේ සද්ධාහ කියන වචනේ සාස්වත දිට්ඨි තියෙන ඕනම ආගමක මූල පදනම. ਸਰුවචනාංශෙත් එතනමයි පදනම් කරන්නේ සද්ධාවෙන් තමයි. නමුත් ਸਰුවචනාංශෙ පෙන්වන සද්ධාව දවස් 7ක් ඇතුළත උරගාල බලලා ඇත්ත දෝ නැත්ත දෝ කියලා බලන්න පුළුවන්. නිසා සතිපට්ඨානෙ සඳහන් කරලා තියෙනවා හරියට බණ ටික ඇහුණා නම් ඒ විශේෂයි එළඹි පෙළඹි සද්ධාවෙන් වාසය කෙරුවොත් උන්වහන්සේ කියන දවස් 7ක් ඇතුළත එක්ක අනාගාම වෙනවා නැත්නම් අරියත්වයට යන්න පුළුවන් උප්පරීමේ කියොත් අවුරුදු 7ක් වෙනවායි කියන. ඒක සාමාන්‍ය බෞද්ධ දන්න කතාවක්. ඒකත් සරුවච්චන් වහන්සේ අපට කියලා දෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ පුදුමාකාර විශ්වාසයක් ඇතුව. ඒ මොකද මේ බෞද්ධයා නැත්තම් සරුවචන්නාංශයේ ආධාර ත්‍රිවිධ රත්නයේ සරණ ගියේ එකනා වුණත් එම ප්‍රතිඵලයක් පෙන්වුවේ නැත්තම් ඒ බඩුව මිලදී ගන්නේ නැහැ. එනිසා හරියට මේ වෙළඳ ප්‍රචාරයක් කරන කෙනෙක් වගේ සරුවචන්නාංශේ ඒ ආනිසංශ පෙන්නලයි මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ. ඒක නිසා මේ සද්ධාව එක ජීවිතයක් ඇතුළත පරීක්ෂා කර බල හැකි බැලිය හැකි කමයි අනිකුත් ආගම සහ මේ අපි වැඩ කරන නෛර්යානික ශ්‍රී සාසනයක වෙනස. ඒක හැබැයි පුංචි එකක් නෙමෙයි. මේ කියන සද්ධා පුංචි එකක් නෙමෙයි. අද දවසේ අපි දවසේ මාතෘකාව කරගන්න බලාපොරොත්තු වෙන්නේ සද්ධාය පරි සද්ධා පරිපූර්ණෝ යෝනිසෝ මනසිකාරම් පරිපූර්ණ. යම් කිසි කෙනෙකුට සද්ධාව තියෙනවා නම් ඒකෙන් ඒ කෙනාට යෝනිසෝ මනසිකාරය ලැබෙනවා. යෝනිසෝ මනසිකාරයේ පූර්ණත්වයටපත් වෙනවා. එතකොට භාවනා කරන අය නම් බොහෝ විට මේ වචනේ අහලා තිනවා යොන්සුමංසකාරය කියන එක ඉතාම ගැඹුරු ආධ්‍යාත්මික වුණු ධාර්මික වූ වටිනා පිටකොන්දක් අපේ ආධ්‍යාත්මික ගමනට. අපට දායක ඇත්තොත් ධර්මයේ යෙදিলা කතා කර නැත්තො නම් මීට කලින් මේ යෝනිසෝමනසිකාර කියන pāli වචනේ අහලා ඇති. අපි ඒක සිංහලට සාමාන්‍ය පොතේ නගන්නේ නුවණින් සලකා බැලීම. පණින්න පෙර සිතා බලන කියන එක තමයි ඉතින්. මේ නෝනින් සලකා බැලීම කිව්වහම ඒක මේ පොදු පරිවර්තනයි. සමහර විටක ඒක තව ටිකක් ගැඹුරින් විස්තර කරන්නට අටුවාචාරින් වහන්සේලා මේකට කියනවා සලකා බැලීම කියනකට මානසිකාර කියන පදේ පාවිච්චි කරන්නේ පත මානසිකාරය සහ උපාය මානසිකාරය කියන වචන දෙක. ඒ නිසා අයෝනිසෝ මානසිකාරය විස්තර කරන්නේ උපපත මානසිකාරය සහ අනුපාය මානසිකාරය. යෝනිසෝ මනසිකාරය විතර කරන්නේ පත මනසිකාරය සහ උපාය මනසිකාරය. ඒ කියන්නේ උපාය දන්නෝ අපාය නොවැටටි කියන විදිහට යමක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී කලකොල වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව සිහිනුවණින් සිහිනුවණටත් වැඩිය මෙතන නුවණින් සලකා කටයුතු කිරීමයි. මෙන්න මේ නුවණින් සලකා කටයුතු කිරීමයි ශ්‍රද්ධාවයි අතර තියෙන සම්බන්ධය හරීම ප්‍රශ්න ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. මොකද අපි දන්නේ ශ්‍රද්ධාව ප්‍රඥාවට ප්‍රතිපක්ෂ ධර්මයක් විදිහටයි. අපි දන්නවා අධික සද්දෝ මන්ද පඤ්ඤෝ අධික පඤ්ඤෝ මන්ද සද්දෝ. ශ්‍රද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රඥාව හොදපාලුවට ලක් වෙනවා. ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න ශ්‍රද්ධාව හොදපාලුවට ලක් වෙනවා. ඒ නිසා බුද්ධඝෝසාචාරින් වහන්සේ සඳහන් කරනවා අධික සද්දෝ මන්ද පඤ්ඤෝ අධික පඤ්ඤෝ මද්ද මන්ද සද්දෝ උබේ පුත්තෝ කෛරාටික පක්කම් පජන්ති දෙකම තියෙන එකන කෛරාටිකය. ඌට බිස්නස් හරියනවා. ඌ කවදාකවත් භාවනා කරන්නේ ඉතින් යම් කිසි කෙනෙක් තියෙනවා නම් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම සමබර කරන භාවනාවට පෙළඹුණයි කියලා අන්න ඒ ඇත්තණ්ඩයි බුදුහාමුදුරු බණ කියන. පඤ්ඤාවත් අසහයන් ධම්මෝ කියන්නේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම තියාගෙන ඒක මේ ලෝක ආමිෂ කාමක විෂයන් සඳහාම ගත කරන්නේ නැතුව සාසනික දෙයකට ආයෝජනය කරනෝනේ කලාතුරකින් විරදයක්. නමුත් මම මේ ටික මතක් කරේ ශ්‍රද්ධාව සහ ප්‍රඥා අතර තියෙන මේ විරසක භාවය නිසා කොහොමද ශ්‍රද්ධාවෙන් නැත්නම් ශ්‍රද්ධා පරිපූර්ණෝ යෝනිසෝමනසිකාරම් පරිපූර්ණති ශ්‍රද්ධාව පිරුණාට පස්සේ ඒක ආහාර වෙනවා නුවණින් සලකා බැලීම සම්පූර්ණ කිරීමට. ඒ නිසා මම හිතුවා මුල් විනාඩි සුවල්පයක් මේ සද්ධාවේ තියෙන වටිනාකම පැහැදිලි කළ දෙයි. මේ සඳහා මම කැමති සූත්‍ර දෙකක් උද්දුත කරන්නේ මුඟ දෙනෙක් අහපු නැති ಜಾති සූත්‍රයක් වෙන්න පුළුවන් මේ නිමිත්ත සූත්‍රය කියන එක. ඒක දේවතා නිමිත්ත කියලා සමහරවල් සඳහන් කරනවා. නිමිත්ත සූත්‍රය කියලා සඳහන් කරනවා. ඒකෙදී සරුවච්චන් වහන්සේ මේ සිව්වනක් පිළිසෙට බණ කියන වෙලාවක ඒක පාරටම වගේ ඒ සරුවච්චන් වහන්සේගේම උසිගැන්වීම එළවීම අනුව සඳහන් කරනවා මහණෙනි මේ දිව්‍ය ලෝකයේ ඉන්නා වූ දෙවියන් අතර කලාතුරකින් ආවුස කිවිච්ච දෙවියෙක් ඒ නන්දනවනියේ දේව ක්‍රීඩා කරන ගමන් අනිකුත් දීර්ඝාෂ දෙවියන් අතර ඉන්නකොට ඒ දෙවියා කැපී පෙනෙන්න පටන් ගන්නවායි කියලා ලකුණු පහකේ. ඒ අවුස් ගෙවිච්ච එක නාවුස් අවුස් ක්ෂීණ වෙච්ච එක. එයාගේ මල් පැලඳගෙන ඉන්න මල් මාලවල මල් පර වෙන්න පටන් ගන්නවා. පරසතු මල් පර වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඇඳගෙන ඉන්න දිවසලු වල දූවිලි ගෑවිච්ච බව පේන්න තියෙනවා. ඒ වගේම එයාගේ කිහිල්ලෙන් ගලන දාඩිය වල ගඳ ගහන්න පටන් ගන්නවා. ඇඟෙන් එන දාඩිය දාඩිය දානවා ගඳ ගහනවා. ඒ වගේම එයා ඉන්න දේව විමානයට එපා වෙනවා දිව්‍ය භෝජන නීරස වෙනවා. මට කියන්නේ සෝහන් ලකුණු කියලා. මැරෙන්න කිට්ට වෙනකොට පහළ වෙන ලකුණු. නමුත් දිව්‍ය ලෝකයේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක නැහැ. ඒ නිසා දිව්‍ය ලෝකෙ ගියට කවදාකවත් නිවන් දකින්න බෑ. මොකද අත්‍යවශ්‍ය ආහාර ටික තියෙන්නේ මේකේ තමයි. ජාති දුක, ජරා දුක, මරණ දුක, ව්‍යාධි දුක තියෙන්නේ මනුස්ස ලෝකේ තමයි. දිවි ලෝකේ කියලා නිවන් දකින්න පුළුවන් මනුස්ස ලෝකෙම වැඩේ පටන් ගත්ත කට්ටියට. දිවි ලෝකයේ ප්‍රසූතියක් නැහැ, පහළ වීමක් තියෙනවා. ජරා ව්‍යාධි නැහැ, ඒ දිව්‍ය භෝජන වළඳන්නේ පිනට ජීවත් වෙන්නේ. මරණයක් නැහැ, චුතියක් තියෙන නිසා ආමංගල්‍ය අධ්‍යක්ෂකවරුන්ට දිව්‍ය ලෝකේ ගිහිලා බිස්නස් නැහැ. ඒ වගේම අසූතිකාගාර නැහැ. ඒ වගේම දොස්තරලර ගියත් වැඩකුත් නැහැ. ඒ කවුරුත් පොලිමේ නැහැ. ඉතින් මේ தত্ত্বය යටතේදී මේ දෙයියා තව ටික දවසකින් චුත වෙනවා කියන ලකුණ තමයි එයාගේ ඇඟෙන් දාඩිය ගඳ ගිනවා දිව්‍ය මල් මාලා පර වෙනවා දිව්‍ය ඇඳුම් වල දූවිලි ගෑවෙනවා, දිව්‍ය විමාන සහ දිව්‍ය භෝජන එපා වෙනවා. ඉතින් මෙහෙම වෙච්චාම දැන් නන්දනවනේ මේ ඒ දිව්‍ය ක්‍රීඩා කර නැත්තඳ හරි අපහසුතාවකටපත් වෙනවා. දැන් මේ අපේ යාළුවා තව ටිකකින් මෙතනින් එක පාට නැති වෙනවා. අලු ඉතුරු වෙන්නේත් නැහැ. ඉතින් ඒකට අර කොල්ලන් අර තියෙන ක්‍රීඩාලෝලී සැනකෙලි අදහසේදී මේක අසුබ නිමිත්තක් වශයෙන් එහෙම නැත්නම් තව පොඩ්ඩකින් මේක වෙන බවට ලකුණු තියෙනවා. අන්න එතකොට වටේ ඉන්න දෙවිගොල්ල අර නිමිත්ත පහළ වෙච්ච දෙවියා අස්වසාලනවලු ඉත්තෝ බෝ සුගතින් ගච්ඡ හිතෝ සුගතින් ගත්වා සුලද්දන් ලාභන් ලබ සුලද්දන් ලාභන් ලබිත්වා සුපතිට්ඨිතෝ බවාහි කියලා. මේ සරුවචනංශ කියන්නේ අර වට වෙච්ච කට්ටිය අර අස්වසල නළු අනේ නිදුකානන් වහන්සේ මේන් සුගතිගාමි වෙන්නේ. ඊතෝබෝ සුගතින් ගච්ඡ. සුගතින් ගන්නවා සුලද්දන් ලාභන් ලව. සුගතියට ගිහිල්ලා ලබන තියෙන උත්තරම ලාභේ ලබන්නේ. තුන සුලද්දන් ලාභන් ලැබිත්වා සුපතිට්ඨිතෝ බවයි. මේ ලැබුවා වූ ලාභය තහවුරු කරගන්න. ස්ථාවර කරගන්නයි කියලා කියනවායි කියලා. ඒ කියලා සරුවචනංශ නිසද්දයි. අර ජවනිකාවක් ගෙනල්ලා මේ බණ අහන පිරිසට කියලා නිසාද. එතකොට හාමුදුරු කෙනෙක් පිරිසේ ඉඳලා අහනවා අවසරයි භාවත් ගෞතමයන් වහන්සේ දිවි ලෝකේ ඉන්නත් අන්න මොකද්ද සුගතිය කියලා. දැන් අපි දන්න විදිහට සුගතිය කියන්නේ දිවි ලෝකේනේ. ඒ නිසා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ නැත්නම් භාගතුන් වහන්සේ දැන් දිවි ලෝකේ ඉන්නත් අන්ට මේ යන්න වෙන සුගතිය. ඒතර බුදුහාම කියන දිවි ලෝකයට සුගතිය මනුස්ස ලෝකේ කියලා. මේක ඇහුවොත් ඇහුනොත් එහෙම ඔය කතරගම එහෙම ගිය කට්ටියට හරි අපහසුකටපත් වෙනවා මොකද හේතුව කතරගම දෙවියෝට මොන අපහසුකටපත් වෙයිද මිනිස්සු ඇවිල්ලා වඳිනකොට එයා බලා ඉන්නවා මෙහෙට එන්න කවදා හෝ පින් කළ මිනිස්සු ලෝකේ මිනිස්සු ලෝක කට්ටිය කියනවා අනේ දෙයයන් ආංශය අපිට අර සැප දෙන්න මේ සැප දෙන්න අපේ දිවි ලෝකේ ගෙන්න ගන්නයි කියලා. නමුත් සරුවචනාංශය දකින්නේ දිවි ලෝකේ ඉන්න දෙවියන් මිනිස්සු ලෝකේ තමයි ස්වර්ගෙ වෙන්නේ. ඒ මොකද මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක නැතිනම් ඒ මාසර කවදාකවත් ජීවිතේ ගැඹුරක් තේරෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ මේ දුකයි මේ සැපයි අතර 150ට 50 හිටලා තියෙනවා. කිසිම රජ කෙනෙකුට වැසියෙකුට අතර මේ 50ට 50 වෙනස කිසිම වෙනසක් නැහැ. ඔය පොහසතාගේ දුප්පතාගේ වෙනසක් නැහැ. ස්ත්‍රියගේ පුරුෂගේ වෙනසක් නැහැ. පැවිදි උපැවිදි වෙනසක් නැහැ. කාටත් සැප දුක දෙක 50ට 50 තියෙන. ඒ වුණාට පෘථග්ජනය නිට්ටරෝම කියන්නේ අනේ මට විතර දුක් නම් කාටවත් නැහැ හරිම කාලකන්ණි මට එන හරියක් එන්නේ දුක තමයි කියලා මොකද උන්ද දන්නේ දුක اگේ කරන්න විතරයි සැප දන්නේම නැහැ ඉතින් ඒ නිසායි මනස හැමදාම දුකේම තමයි ගත කරන්නේ ආර්යයන් වහන්සේ සැප ගැන විතරයි කතා කරන්නේ ඒ නිසා දුක කොච්චර තිබුණත් උන්වහන්සේට ස්පර්ශ වෙන්නේ නැහැ ඇත්තනම් අපි අතර කිසිම සැප දුකේ වෙනසක් නැහැ මෙන්න මේ தත්ත්වය තමයි හොඳම පරිශනාගාරය දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න දිවි ලෝකේ කරන්න බෑ මොකද මූලද්‍රව්‍ය නැහැ. ජාති දුර නැහැ. ජාති දුක නැහැ, ජරා දුක නැහැ, ව්‍යාධි දුක නැහැ, මරණ දුක නැහැ. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ ලෝකේ මොන්න තරම් තාක්ෂණික දියුණුව ඇති වුණත් මොන්න තරම් යටිතල පහසුකම් හැදුණා මොන්න තරම් sannivedana ක්‍රම ඇති වුණත් මේ ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක කියන එකට ප්‍රතිකර්ම නම් කවදාකවත් මින් එහාට දියුණු කරන්න බෑ මේවට කියන්නේ සංසාර දුක් නමුත් අපි හේතුව විද්‍යාව දිනුනොත් බොත්තමත් අද කළ පමණින් අත පිට කාසේ පණ හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිව්‍ය ලෝකේ මවන්නම් කියලා තමයි කිව්වේ. දැන් හොඳටම තේරෙනවා විද්‍යාව තිබුණු දේ තනලා දාලා හොඳටම හොම්බෙන් ගිහිලා තියෙන්නේ මේ ජාති දුක නැති කරන්න කාටවත් බෑ. ජරා ව්‍යාධි මරණ දුක ඇති කරන්න බෑ. නමුත් සරුවඥාන්තේ මේකමයි අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කළා. මේක දුක්ඛ සත්‍යයක් බව කාටවත් වෙනස් කරන්න බැරි සත්‍යයක් බව කොන්ද පණ ඇති කෙනෙකුට අවබෝධ කරන්නයි උත්සාහ කරන නිසා සරුවචනහසලා පහළ වෙන්නේ දුක්ඛ සත්‍යය තියෙන්නේ දුක්ඛ සත්‍ය ආර්ය සත්‍යයක් බවට පත් වෙන්නේ manuss ලෝකේ පමණක් නිසා සරුවචනහසේ සඳහන් කරනවා දිව්‍ය ලෝකේ ඉන්න ඇත්තොත් manuss ලෝකෙට තමයි ස්වර්ගය කියලා කියන්නේ කියන්නේ. ඉතින් ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ ඉතින් ඒක බාර ගන්න. බාරගෙන අහනවා හොඳයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කියපු නිසා අපි මේ සංසන්දනයෙන් බලනකොට මනුස්ස ලෝකේ ඊට ප්‍රස්තාව වැඩිකම නිසා දිවි ලෝකයට වැඩිය මේක ස්වර්ගය කියලා කියනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ මොකද්ද මනුස්ස ලෝකේ ලැබලා ලැබිය යුතු උතුම්ම ලාභය කියලා කියන්නේ? සුලද්දන් ලාභල් ලැබ කියන්නේ මොකද්ද? ඒකෝට සරුවචාන්ද කියනවා මනුස්ස ලෝකේ ආවට පස්සේ ලැබෙන උසස්ම ලාභ තමයි සද්ධා. මිනිස්සෙකුට හම්බෙන්නේ වටිනාම වස්තුව තමයි සද්ධාව. ඉතින් මේක ඒ නිමිත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ ඉතාමත්ම විචිත්‍ර තැනකදී. මේකම ආලෝක දමනයේදී ਸਰුවචනාංශේට තුන් සැරයක් එළියට ඵලයන් කියනකොට ਸਰුවචනාංශේ එළියට ගිය බව අපි පුංචි දහම්පාසල් පොත්වල තියෙන ආලෝකයක් ඇවිල්ලා ගේන්දි කියලා බහැප්පන් සමනය කියවට පස්සේ බුදුරජාණන්සේ බැස්සා. ආය අනුකම්ප කළා වරෙන් කියවට පස්සේ ආය ආවා. ආයෙත් බහැපන් කිව්වා ආයෙත්. ආයෙත් වරෙන් කිව්වා ආයෙත් ආවා. තුන්වෙනි සැරේ කිව්වා නෑ යන්නේ නෑ කියලා. සරුවචන කීටෝසිකත් ඔය උසල ගහන සක්වල ගලේ කුඩු වෙන්න කියලා. බුදුහාමුදුරුවෝ පුළුවන් නම් ගහපන්. මම ඉස්සලා ගියෙත් ඔබට බයට නෙවෙයි. ඔබට පුළුවන් නම් ගහපන්. හැබැයි ඒක උඹට කරන්න හම්බ වෙනවා මම අමාරු වෙටනවා කියලා. ඒකට ආලෝකයක් සැගෙන මම එහෙනම් ඔබට ප්‍රශ්න අහලා වෙහෙස කරනවා කියලා. ආ සරුවචන කියන අහපන් කියලා. එතකොට අහනවා කිංසූද විත්තම් පුරිසස්ස සෙට්ටම් කියලා. මිනිස්යෙකුට තියෙන ශ්‍රේෂ්ඨම වස්තුව මොකක්ද කියලා බුදුහාම කියන්නේ සද්ධීත විත්තම් පුරිසස්ස සෙට්ටම්. මනුෂ්‍යයෙකුට උතුම්ම වස්තුව තමයි සද්ධාව. මේ සූත්‍ර දෙකේම හොඳටම සරුවචනanse පෙන්ලා දීලා තියෙනවා සද්ධාවේ තියෙන වටිනාකම. ඒ නිසා අටුවාචාන් වහන්සේලා සඳහන් කර තිනවා සද්ධා බීජං සද්ධා ධනං සද්ධා හත්තං කිය. සද්ධාව තමයි මේ සියලු කෙත වපුරන බීජය. සද්ධාව තමයි සියලු වස්තු මිලදී ගැනීමේ ධනය. සද්ධාව තමයි දෙයක් මේ සිටින දෙයක් කරන කටේ තියා ගන්නවා වගේ අපිට අතක් වෙන්නේ. යම් කිසි කෙනෙකුට සද්ධාව නැත්නම් එයා ළඟ ආධ්‍යාත්මික ගමනට බීජ නැහැ. එයාට වියදම් කරන්න වස්තුවක් නැහැ. එයාට මේ ලැබිච්ච සැප සම්පත් බුද්ධ විඳින්න බෑ. ඒක නිසා මේ සද්ධාව අපිට නව අර්ථකථනයක් දෙන්න වෙනවා මේ සරුවත් යනසේ පෙන්වන විදියට. ඒ මොකද හැම ආගමක්ම සද්ධාව ඉතා වැදගත් දෙයක් විදියට පෙන්වුවාට සරුවත් යන වහන්සේත් ඒක ඒ විදියටම පෙන්වන්නේ ඇයි? අපි කියන්නේ මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයින් සඳහා නේද? ඇයි එහෙමනම් මේ සද්ධාව මතුවෙන්නේ කියලා. ඒකට කෙටි අපි ඉන්න මේ යුගයේ 2012 වෙනකොට මතුවෙච්ච තත්වයක් මට මතකයි අපි ගිය පාර ධර්ම දේශනාව කරන වෙලාවදී මතක් කරා බුද්ධ ධර්ම අපි පැත්තක තියමු මේ විද්‍යා දියුණුව නිසා බටහිර ලෝකයේ එතෙක් තිබිච්ච දේවාගම් වලට සෑහෙන පහරක් වැදුනා. මොකද දේවාගම් ඔක්කොම ඇදහිල්ල මත ගිය දේවල් ඒ ඇදහිල්ල නිසා පතු ප්‍රයෝජන ලැබෙන්නේ මේ ආත්මෙ නෙවෙයි මරණයන් මැත්තේ. ඒ වුණත් ඒ මුළු බටහිර ලෝකෙම ඒ වගේ ਸਰබලධාරී දෙවියන් කෙනෙක් අදහගෙන යන්නේ. ඉතින් මේ විද්‍යාවේ අවුරුදු 200ක දියුණුව නිසා දිවාගම අදහන් නැති, සද්ධාව නැති විශාල පිරිස සමහර රටවල් 140 දක්වාත ඉන්නවා. කිසිම ආගමක් අදහන්නේ ඉතින් ඒක මුලදි මුලදි මේක බොහොම රැඩිකල් වාදී එහෙම නැත්නම් තරුණ ලේවලින් කරන දෙයක් විදියට හැම කෙනාම අගය කරගෙන කරන ගිහිල්ලා පසුගිය අවුරුදු 20 ඇතුළත මේ සද්ධාව නැතිකම නිසා මිනිස්යාගේ පොදුජන විඥානයේ බයලජ්ජා දෙක නැතිවීමෙන් අද බටහිර ලෝකයේ කියලා ඇතිවලා තියෙන සදාචාරමක සෝදපාලුව දිහා රජයට නොබලා ඉන්න බැරි තරමටපත් වෙලා තියෙනවා. රජවල් වල ඉන්න සමාජ විද්‍යාඥයන් විසින් මේ සෙල්ලමට වගේ සද්ධාව නැති කරගෙන ගිහිල්ලා නැති වෙනවත් එක්කම හීන් නූලෙන් ඒ පුද්ගලයා තුළ බයලජ්ජාව නැති වෙනවා. ඉන්දිය සංවර නැති වෙනවා, සීලය නැති වෙනවා. ඊට පස්සේ ඒ ඇත්තෝ කරන මේ සෑම සමාජ විලෝපනයක්ම අම්මට අපට සලකන්නේ නැහැ. සමාජයේදී මේ බයලජ්ජතික දක්වන්නේ නැහැ. ඒ නිසා තරුණ වයසේදීම নানা ආකාර ලිංගික අතවරවලට ලක් වෙනවා. ඒ වගේම ජීවිත පිළිබඳ වග වෙන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වය නිසා ඇති වෙලා තියෙන සමාජ විලෝපන දිහා බලනකොට ඇත්තොත් දේශපාලනමේ තීන්දුවක් කරන් තිනවා මිනිස්සෙක් මොනව හරි අදහනවා නම් හොඳයි කියලා. ඒ නිසා බටහිරේ විශාල රැල්ලක් තියෙනවා. ආයසරයක් මොකක් හරි ඇදහිල්ලක් වපුරන්න ඕනේ. මේකෙදි වැඩියෙන්ම වැඩ ගන්නේ අපි ඒක පැත්තකට දාමු කවුරු වැඩ ගත්තත් කමන්නේ කියමුකෝ වැඩියෙන්ම වැඩ අරගෙන දැන් අන්තිමට ඇවිල්ලා ඒ රැල්ල ලංකාවටත් ඇවිල්ලා තියෙනවා ලංකාවේ ඉන්න කට්ටියට ශ්‍රද්ධාව ඇති කරන්න ඕනේ කියන. ඒ තරම මූලධර්මවාදීන් වැඩ ගන්නවා. මොකද මේක ඇත්ත පදනමක් මත ආපු දෙයක්. ශ්‍රද්ධාව නැති වුන නිසා ඇතිවෙච්ච සදාචාරාත්මක සෝදපාලු නිසා රජය පැහැදිලිවම අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇමරිකන් රජය secular government එකක් එකට ආගමක් ගන්න බෑ ඇති කරපු ව්‍යවස්ථානුකූල. නමුත් පසුගිය මේකට ඉස්සර තිබුණ ජනාධිපතිවරණ දෙකේදීම පැහැදිලිවම දේශපාලනයට ආගම රිංගලා ආගම තමයි ඉස්සර වුනේ. ඒ නිසා ඒ තිබුණු ව්‍යවස්ථාවන් බිඳලා ගිය බව ඒ ප්‍රසිද්ධියේම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේකේ රැල්ල නිසා තමයි ලංකාවේ ඉන්න කට්ටියටත් මේ ශ්‍රද්ධාව ඇති කරන්න උත්සාහ කරේ. ඒ කියන්නේ දේවාගම පිළිබඳ ශ්‍රද්ධාව නමුත් ඒකෙදී සද්ධාහ පිළිබඳ පටලවා ගත්තේ විද්‍යාව නිසා ඇතිවෙච්ච හානිය නැතිකරන්න ඇති කෙරුවේ සද්ධාව ආයසරයක් මේ ජීවිතේ අත්දකින්න පුළුවන් සද්ධාාවක් නෙමෙයි දේවවාදී සද්ධාව නිසා අද ලෝකයේ මේ වෙනකොට සෑම ආගමකම ප්‍රබෝධයක් තියෙනවා. අපි බෞද්ධ වශයෙන් අපි කියන බෞද්ධයන් අතර ලොකු ප්‍රබෝධයක් තියෙනවා කියලා. ඇත්තටම කියන්නේ බෞද්ධයන්ගේ ලොකු ආපසු ගමනක්. ලෝක මේ ආගම් වල පැතිරීම බලනකොට ආයතර සද්ධාව මතු කරන්න ගත්ත දේශපාලනාත්මක තීන්දුව නිසා කෝටි ගණන් බිලියන්ස් ගණන් සද්ධාව ඇති කරන්න යොදවන. නමුත් මම හිතන්නේ ඒක මේ සරුවච්චන් ආංශයේ පෙන්නන මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන් සද්ධාව વિશે එච්චර හොඳින් බලපෑවයි කියලා. කෙසේ නමුත් සරුවච්චන් ආංශයේ මේ බව කල්ැතුවම දැනගෙන ඔය සෙල්ලමට වගේ එහෙම නැත්නම් අපි රැඩිකල් වාදී කියාගෙන අපි විප්ලවවාදී කියාගෙන සෙල්ලමට වගේ සද්ධාවට කොනහඬ පටන් ගත්තට පස්සේ ඒ පුද්ගලයා තුළම පැහැදිලිවම බයලජ්‍ය දෙක නැති වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලගේ දරුවෝ දරුවන්නේ දරුවෝ මට්ටමට යනකොට තිරසනෙක් සහ මිනිසෙක් අතර වෙනස නැති වෙනවා. ඒ නිසා සද්ධාව හොඳයි. මොකද සද්ධාව අන්ධ සද්ධාාවක් වෙන්න නරකයි අමූලික සද්ධාාවක් වෙන්න නරකයි මේ ජීවිතයේ අත්දා බැලිය හැකි දෙයක් නම් අපි සද්ධාවට වාල් වෙන්නේ නැතුව පරීක්ෂා කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ සරුවචනාංශයේ විසින් අනුමත කරන එහෙම නැත්නම් රෙකමන්ඩ් කරන සද්ධාව මේ ජීවිතයේදීම අත්දකින්න නම් අත්‍යවශ්‍ය දේ තමයි යෝනිසෝමනසිකාරය. ඒකට පතේ දැනගන්න ඕනේ. ඒකට උපාය දැනගන්න ඕනේ. බෞද්ධයගේ පැත්තෙන් ගන්නකොට විශේෂයෙන්ම ලංකාව වගේ සම්ප්‍රදාන කුල බෞද්ධයන් අතින් ගන්නකොට බෞද්ධයන්ගේම සද්ධාවේ අඩුකමක් එච්චර පේන්නේ නැහැ. පිටරට ගියත් ලංකාවේ බෞද්ධෙක් ඉන්නවනම් අ කොහොමද පන්සලට සලකනවා දාන ටික දෙනවා වන්දනාමාන කරනවා සීල් ගන්නවා වගේ වැඩ කරනවා. නමුත් කීයෙන් කී දෙනෙක් ඒ සද්ධාවන්ට ඉන්න අතර මේ සද්ධර්මයේ තියෙන මේ ජීවිතයේම අත්දකින්න කියන එක අදහනවද කියලා බැලුවොත් හරීම සෝචනීයයි. ඔක්කොම නිවන් දැකීම මතු පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරන්ට බාර දීලා එක්කෝ. එහෙම නැත්නම් මම නිවන් දකින්න කට්ටිය ලෑස්ති වෙන කට්ටියක්. මේවා සේරටම තනි වචනයෙන් කියන කියන්න පුළුවන් ප්‍රමාදී කියලා තමයි. අප්‍රමාදීව මේ මේ මේ ශද්ධාව තමන්ම ආයෝජනය කරලා මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න හදනවනම් අන්න ඔතන තමයි මේ ශද්ධාව යෝනිසමනසිකාරයෙන් පන්නරේ ලබන්නේ. නමුත් ඒකට ශද්ධාව නැති කෙනෙකුට කැළම අවස්ථාවක් නැහැ. ඒත් රැඩිකල් වාදී වෙන්න ඉඩ තියෙනවා. විප්ලවවාදී වෙන්න ඉඩ තියෙනවා. නමුත් සද්ධාව නැතිකම නිසා ලත්තනම ලොප් වෙලා යනවා. ඒ නිසා සද්ධාව ඇති කෙනෙක් සරුවචනාංශ මේ පෙන්නන සද්ධා පරිපූර්ණෝ යෝනිසෝමනසිකාරම් පරිපූර්ණති කියන එක ඉබේ එනකම් බලන්න නරකයි. අපි පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න ඕනේ අපි ළඟ දැනට සද්ධාවක් තියෙනවා නම් ඒ සද්ධාව කුසල ඡන්දයක් බාටපත් කරන නැත්නම් කර බැලීමේ ආසාවක් බාටපත් කරලා දානෙ දීලා දාණයෙන් සතුටු වෙන්නේ නැතුව දානි කුසලයක් නම් දානෙට වඩා අධි කුසලයක් වෙන සීලයට අපි වැඩියෙන් සලකන ගතියක් තියෙන තරමේ යෝනිසමස්කාරයක් තියෙනවද කියලා දෙක වෙන් කළ දැනගන්න පුළුවන් ශක්තිය බුදුහාමතුරු මෙතෙන්දී අපෙන් ඉල්ලා හිටිනවා. ඒකට මම මෙන්න මෙහෙමයි පාර කපාගන්නේ පොට පාදගන්නේ අපි දානීය දන්නව හොරකම වැරදි දෙයක් දානේ හොඳ දෙයක් කියලා. ඒ නිසා හොරකම ඇතැල්ලා දානෙ පිළිගත්තා කියලා කියන්නේ හොඳ නරක දෙකෙන් හොඳ පිළිගත්තයි කියන්නේ. ඊට පස්සේ දානෙට ආවට පස්සේ ආම්සෝ බණ කියලා කියනවා. ගිහි ප්‍රතිපදාව තියෙනවා දාන සීල භාවනා කියලා තුනක්. දානෙට වඩා හොඳයි සීලය. ඒක නිසා අපි මේ හොඳත් වඩා හොඳත් කියන මේ දෙක අතරින් අපි සීලය තෝරගනිමුද කියලා. හොඳ නරක දෙකෙන් නරක තැල්ලා සීල හොඳ නරක හොඳ ගත්තා. ඒකෙදි ලකුණු 100%ක්ම හම්බ වෙනවා අපේ ශ්‍රීලංකේ බෞද්ධයින්ට. නමුත් හොඳින් වඩා හොඳ වෙන් කරන වෙලාවේදී කීයේ දෙනෙක් අර හොඳ අල්ල බදාගෙන ඉන්නවද වඩා හොඳ නොසලකා හරිනවා. ඒ අතින් බලනකොට නම් අපේ සිංහල බුද්ධ ආගම මොන්ටිසෝරි පන්තිවත් නැහැ කියයි. ඒ තරම්ම අපි හොඳ පිළිබඳ සටන් කරාට ආසන්නයේ පේන වඩා හොඳ පිළිබඳව ඉතාමත්ම නොසලකිලිමත් කියලා කියන්න පුළුවන්. මේක තවත් හොඳට කැපී පෙනෙන මේ දාන සිල් දෙක ගත්තාම දානයේ සඳහා අපි කියන්නේ කලියුත් කිරීම මාර්ගෙන් පින් කිරීම. සීලය කියලා කියන්නේ නොකලියුත් නොකිරීම මාර්ගෙන් පින් කිරීම. දානයේ සඳහා අපිට දුර බැහැර යන්න ඕනේ, වාහන ඕනේ, සල්ලි ඕනේ, ඒකට සුදුසු සිල්වතෙක් ඕනේ, ගොඩාක් දේවල් ඕනේ. නමුත් සීලය බලන්න සතෙක් පරන්ට අවස්ථාවක් පහළ වෙච්චාම නොමරා සිටීම පමණයි අපට අවශ්‍ය කරන්නේ. හොරකමක් කරන්න අවස්ථාවක් තියෙනකොට නොකර සිටීම ප්‍රමණයි අපිට අවශ්‍ය කරන්නේ. කාමීත්‍යාචාරය සඳහා ඕනනම් කරන්න අවස්ථාවකදී අපි සීලය සලකලා නොකර සිටීමයි කරන්නේ. බොරුවක්, ඒලමක්, හිස්වචනයක්, පරසවචනයක් එන වෙලාවේදී වලකින එකයි කරන්නේ. ඒ සිද්ධි කරලා තියෙන්නේ නොකල යුතු දෑ නොකිරීම පමණයි. සත්ත පහක්වත් වේදන් වෙන්නේ. කොහේවත් යන්න ඕන කමක් නැහැ. කිසිම දෙයක අඩුවක් නැහැ. රරුවචනංශය සඳහන් කරන්නේ දාන කුසලයේ හැම වෙලාවෙම ප්‍රමාණ කරන්න පුළුවන්. ශීල කුසලයේ අප්පමේයයි අනුපමේයයි කියලා කියනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි එක චිත්තක්ෂණයක් අදිස්ථාන පූර්වකව මම සතුම් මරන්නේ නැහැ කියලා. ඒක දැක දැක දන දන ගත කරනවා නම් ਸਰුවචන්සේ සඳහන් කරනවා එක පුද්ගලෙක් එක චිත්තක්ෂණයක් සතුන් නොමරන්නට සමාදන්ව සීලයෙන් ගත කරනවා නම් ඒ චිත්තක්ෂණයේ අබේ ලබන සත්ව ප්‍රමාණය අසංකේයයි අනුපමේයයි නිසා ඒ චිත්තක්ෂණේ කුසලය අසංකේයයි අනුපමේයයි. උදාහරණ දෙනකොට නම් හාමුදුරු 25යි අට පිළිකර මෙච්චරයි ඔක්කොම ගණන් හිලව තියෙනවා. ඒ නිසා දා සීල කුසලයේ අනුපමේයයි. නමුත් බලන්න අපි කිව්වොත් ඔය දන් දෙන පිරිස දැන් ඔය බස් දෙක තුනක් කන ගහන ආවට දවස් හතක් සිල් රකිමු කියලා කියන බණ කී දෙනෙක් නතර වෙයිද කියලා බලන්න. මොන මොන જાති කියයි. මොන්න තරම් නිදහසට කරුණු කියයි. නමුත් කුසල් අතින් බලනවා නම් ධාර්මික පැත්තෙන් බලනකොට එක චිත්තක්ෂණයක් දැක දැක දන දන සමාදන්ව සිල් රකින්නවා නම් බුදුහාමුදුර කියනවා ගණන් කරන්න බෑ බෑ කියලා. ඒ නිසා සරුවච්චන්සි කියනවා ආර්ය විනයෙහි සතුන් නොමරා සිටීම. ඒකට කියන්නේ අදින්නා දානං කෝ භික්කවේ ආර්ය විනයේ අග්ග දානං මහා දානං කියලා. ආර්ය විනයේ අග්‍ර දානේ මහා දානේ නම් අබේ දාන. සතුන් නොමර සිටීම. බොරු නොකිය සිටීම. හොරකම් නොකර සිටීම. කාමීත්‍යාචාරය නොකර සිටීම. මත්පැනින් වැළකී සිටීම. වැරදි ජීවන රටාවෙන් වැළකී සිටීම. ඉතින් මේ දෙකේ කිසියම් වේදනාවක් ඇතුව අනන්ත අප්‍රමාණ උපයන්න පුළුවන් වුණාට අධිකුසලයක් වුණාට බෞද්ධ ආදියා බලන්න පෙළඹෙන ප්‍රදේශය දසදහස් ගණන් දාණයට පෙළඹෙනවනම් 100ක්වත් නැහැ කුසල මේ දසදහස් ගණන් දාන්න පෙළඹුණාට 100ක්වත් නැහැ සීලයට සමාදන් වෙන්නේ. නැත්නම් සීලයට සමාදන් වෙලා ඒක පණ වගේ රකින්න. මේට වැඩිය ඉතාමත්ම සෝචනීය තත්වයක් තියෙන සිල්ලුතුන්ගේ භාවනා කරන පිරිස. පසලසක දවසේ හරි කමන්න නැගිලා සිල් අර ගත්තට මේ සිල් ලකින්නේ භාවනා කරන්නයි ඒ භාවනාව අසුරු සැනක් චිත්තක්ෂණයක අසුරු තනක් චිත්තක්ෂණයක මෛත්‍රී භාවනාව කරනවා නම් හාමුදුරු කෙනෙක් අවුරුද්ද පුරා ජීවිත පුරාවට අනුන්ගෙන් කන පින්ඳ පාතේට ණය නැහැ කියලා බුදුහාමුදුරු කියලා කියනවා. ඒක අසුරසන ප්‍රමාණික මෛත්‍රී භාවනා කරනවා නම් අච්චරා සංඝාතමත්තම් පිබික්ක වේ මෙත්තා චේතෝ විමුක්තිං භාවෙය්‍ය සෝ අමෝගං රට්ට බින්නම් බුඤ්ජෙය්‍ය කියලා කියනවා. එනිසා භාවනා ජීවිතයක චිත්තක්ෂණික මේ සේරම සාධාරණීකරණය වෙනවා. සීල කුසලයටත් එහා. ඒ නිසා ඒව අතරෙදී අපි මේ ආදි කුසලයේ තියෙන මේ කම්මැලිකම සද්ධාවේ ප්‍රධානම නැතිකමේ ප්‍රධානම ලක්ෂණය තමයි. සද්ධාවන්තයා හැම වෙලාවෙම කුසලයෙන් අධි කුසලයේ තෝරාගෙන කුසලේ පාවා දීලා හෝ අධි කුසලයට යනවා. මෙන්න මේ විදිහට පතේ තෝරා ගැනීම මේ විදිහට උපාය තෝරා ගැනීමට සද්ධාවේ තියෙන විශේෂ යාන්ත්‍රණයට තමයි මේ යෝනිසෝමනස්කාරය කියලා කියන්නේ. ඒක කාටද කියලා දෙන්න පුළුවන්. සුතමේ ඥාන වශයෙන් උගන්වන්න පුළුවන්. නමුත් ඒක තමා වශයෙන් ක්‍රියාත්මක කරනවාද කියන එක තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතයේ හැබෑ වෙනස. දාහනේ ඉන්න එකන අයා සීලයට නගින්න ඕන. දාන සීල දෙක කරන එකන භාවනාවට නගින්න ඕන. භාවනා සමතේ කරන එක විපස්සනාවට යන්න ඕන. ඊට පස්සේ මාර්ගඵල ඥාන දක්වාම අතෝරක් නැතුව දිගටම එලවන ගතිය තියෙනවනම් යට සද්ධාවෙන් අවශ්‍ය කරන උ ගැම්ම දීලා යෝනිසමනසිකාරයෙන් හරියට ඉල්ලෙපෙනවා. මේ සද්ධාවේ තියෙන මේ තල්ලු කරන ගතියට කියන්නේ පක්ඛන්දන රසය කියලා. පක්කන්දන රසයේ සරුවචනාංශයේ දෙන උපමාව තමයි මහමෝද මැද කුණක් පහළ වුණොත් මිනිස්සෙක් හෝ තල්මයෙක් හෝ මොකක් හරි මල කවදාකවත් ඒ මූද ඒ කුණ වෙරළට තල්ලු කරනකන් ස්පාසු ලබන්නේ රළ මාර්ගෙන් තල්ලු කරලා තල්ලු කරලා තල්ලු කරලා මූදටම තල්ලු කරනවා ගොඩබිමටම තල්ලු කරනවා ඒ වගේ තමයි සද්ධාාවක් ඇති වෙච්ච කෙනා නියම සද්ධා නිවන් දැකලා මිසක කවදාකවත් පස බලන්නේ ඉන් මෙපිට ඇති වෙන සද්ධාව සත්‍ය කියන්නේ ප්‍රසාද සද්ධා නැත්නම් අමූලික සද්ධාව කියලා. ඒක බොහොම ඒ බෞද්ධ ස්ථානයේ බුදුහාමුදුරුවෝ ඉන්න තැන නම් බොහොම හොඳට තියෙනවා. මෙතනින් එළියට යනකොට ඔඩොක්කේ තියාගත්තේ අපි බිම වැටෙනා වගේ ගිය ගමම්ම ඉවරයි. අපි සාමාන්‍යයෙන් ওই ගන්තොටවල් වල මේ මරණ ගෙවල් වල පන්සිල් සමාදන් කරනවා. මිනිහ ළඟ තියාගෙන ඉතින් ආම්දුර කියනවා ආ උපාසක මාත්‍රෝ එනං ඉන්නේ තැන් වල වාඩි වෙන්න සිල් ගන්න. ආ নমස්කාරය කියන්නේ කියලා. එක එක নমස්කාරය කියන්නේ ඉතින් ආමඳුරු ඊට පස්සේ කොහමද සිල් ටික දීලා යනවා. ඉඳගෙන සිල් ගන්නවා හිටගෙනකොට කඩනවා. අසිල් නිකන් දෙන හිඳ ගන්න. කවදාක වගවීමක් නැහැ මේ මේ සතුන් මරන්න නොමරණ්ඩයි. මට මතකයි මම ගිය වෙලාවක යාමුදු දිලා පොඩ්ඩ වෙලා යනකොට අර බල කපනකොට කරවලිකාවක් ගාපුවම දැල්ලෙන් කුඩු කුඩු වෙන්න ගැව්වේ. මේ විස ගෝර සර්පයා දකනාරු මෝඩයා කියලා තියන්නේ මිනිහක් වෙනම කතාවක් පන්සිල් ගත වෙනම කතාවක් සර්පයා නම් මරන්න ඕනේ කියලා. තිල්පදයට වැඩිය සමාදන් වෙලා කරන්නේ කඩන එක. ඒ නිසා යම් කිසි කෙනෙක් වගවීමෙන් ඒක කටයුතු කරනවා නම් අර ලොකු සමාජෙත් එක්ක හෙට්ටුවක් කරන්න වෙනවා. දානෙට වැඩිය සීල කරන්න. සීල් වැඩිය භාවනා කරන්න. භාවනාවට වැඩිය මාර්ගඵල ඥානයකට එල්ල වෙන විදිහට කරන්න. ඉතින් මම දන්නවා මේ ටිකට යනකොට ඒ බණ ගැඹුරුයි කියනවා, තේරෙන්නේ නැයි කියනවා බොහොම ඉස්සරහට අරගෙන අමාරුයි. නමුත් ධර්ම දේශනා තියෙන්නේ සද්ධාව නිසා යෝනිසමංස්කාරයේ පහළ වීම ගැන කතා කරන නිසා මම කැමැති මේ හදාගත්ත පදනම මතින් ආනාපාන සති භාවනාවක් වගේ කරන කෙනෙක් සක්මන් භාවනාවක් කරන කෙනෙක් Taman තුල මේ භාවනා කරන තරම් සද්ධාවක් තියෙනවද එවැනි සද්ධාහකින් කොහොමද යෝනිසමංස්කාරය උල් කරගන්නේ කොහොමද මනස්කාරය තියුණු කරගන්නේ කියන මාතෘකාවට යන්නේ අපි හිතමු මේ පුද්ගලයා දනුත් දෙනවා, සිලුත් රකින්නවා, බණත් භාවනාත් කරනවා. ඊට පස්සේ මේ භාවනා කරන ඉන්න ගමන් ලැබිච්ච උපදේශයක් අනුව ඊට යොදාගෙන භාවනා කරනකොට තමන්ගේම ශරීරයේ නෑබෑ කියන්න බැරි සංසිද්ධියක් වෙන හුස්ම ගන්න එක හිතට මුලිච්ච උණයි කියලා හිත දැක ගන්න පුළුවන් උණයි කියලා එහෙම නැත්නම් මේ උදරයේ පිම්බීම හැකිලිම ස්වභාවයෙන්ම පහළ වෙලා ටික වේලාවක් හුස්මත් එක්ක ඉන්න පුළුවන් උනායි කියලා. ටික වේලාවක් ආස් පිම්බීම හැකිලීමත් එක්ක ඉන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් සක්මන් කරනකොට පියවර කීපයක් වමෙන් දකුණට දකුණෙන් වමට සතිය පවත්වන්න පුළුවන් කියලා. ඒක ලේසිනි සමන් කියනවා නෙවෙයි මේ ධර්ම දේශනාවට පසුබිම සකස් කරන්න ඕන නිසා මම කියනවා. දවස් තුන හතරක් භාවනා කරපු යෝගාවචරය දැන් ආනාපානට මූණ දෙන්න අපි මේකට කියන්නේ ආනාපානට මූණට මූණ දාලා ඉන්න පුරුදු කරගත්තා. එතකොට මේ පුද්ගලයාට වේලාවක <clears throat> හැම පරියන්කෙම නෙමෙයි සමහර පරියන්කවල තියෙනවා අනේ දැන් නම් මට තව 10ක් 15ක් කුස්ම යනකම් හිත පිට යන එකක් නැහැ. ශබ්ද එන එකක් බාධා කරන එකක් නැහැ. වේදනා ප්‍රශ්නයක් නැහැ. එන එන හුස්ම බලන්න පුළුවන් කියලා හුස්ම පිළිබඳව පෙරදක්මක් පහළ වෙන්න ඉඩ තියෙනවා. එච්චරම දුර්ලභ දුෂ්කර කාරණාවක් නෙවෙයි. අන්න එහෙම යෝගාවචරයේ අරගත්තොත් ඒ යෝගාවචරය ආස්වාසය කියලා අපි අපි නිකන් සීතල ගතියක් තේරෙනවා ප්‍රස්වාසය කියලා උණුසුම් ගතියක් තේරෙනවා කියන්නේ නැත්නම් ආස්වාසය කියලා හුස්ම ටික නාස්පුඩු පුරවාගෙන පිරිමැදගෙන යනවා තේරෙනවා ප්‍රස්වාසයත් කියලා හුස්ම ටික නාස්පුඩු පුරවාගෙන යනවා තේරෙනවායි කියලා මෙන්න මෙතනදී යෝනිසුමනස්කාරේ නැති නුපුහුණු උපදේශ නොලබපු සූදානමින් නැති ගිය මනස ආස්වාසය කියලා දකින්න හොඳටම ආස්වාසයේ ගොරෝසු ටික පමණයි. ප්‍රස්වාසය කියලා දකින්නේ ප්‍රස්වාසයේ ගොරෝසු ටික පමණයි. ඉතින් ඒක දැක්කත් මහ ලොකු දෙයක්. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයෙන් ආස්වාසයට ගියාට ඒක ඇත්තටම කියනනම් ආස්වාසය හොඳටම ගොරෝසු වුණාට පස්සේ තමයි අපිට දැනෙන්නේ ප්‍රස්වාසයත් ගොරෝසු වුණාට පස්සේ දැනෙන එක කොච්චර එහෙමද කියලා කියනවනම් සමහරුන්ට ගොරෝසු ටිකවත් තේරෙන්නේ නැහැ කියලා ආනාපානේ අතාරින්න අවස්ථාවල් කොච්චර දෝ තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට ආනාපානේ වැටුණා නම් ආස්වාස් ප්‍රසවාසය වැටුණා නම් ආස්වාසේ අන්තිම නාස්පුඩු පුරවාගෙන යන ටික විතරයි වැටෙන්නේ. ප්‍රසවාසෙත් නාස්පුඩු පුරවාගෙන යන ටික විතරයි දැන් නැත්නම් ආස්වාසේ කුඩුම්බිය විතරයි අහුවෙන්නේ ප්‍රසවාසේ කුඩුම්බිය විතරයි අහුවෙන්නේ. සිකරේ විතරයි අපිට අහුවෙන්නේ. කන්දේ පාමුල හරිය අපි දැකලා නැහැ. මෙතනදී සරුවච්චන් වහන්සේ යෝනිසෝමනසිකාරය කියලා ඉල්ලන්නේ අපෙන් පතේ කියලා ඉල්ලන්නේ අපෙන් උපේක් උපාය කියලා ඉල්ලන්නේ මේක කොහේ ඉඳලාද මෙතෙන්ට ආවේ කියලා බලන්නේ කියන. දෙයෝ බාර දුන්නද? ඉන්ද්‍රජාලයක්ද? එහෙම නැත්නම් ගහෙන් ගෙඩියෙන්න වගේ එනවද? ඒක බලන්න නම් ආනාපානෙ නිතරම නැවත නැවත එන தത്വෙට කිකරු කරගෙන එන ආනාපානෙට එළඹ වාසය කළොත් අපි දකින්නේ පමා වෙලයි අප්‍රමාදීව මේක බලනවායි කියලා කියන්නේ හට ගන්න ආනාපානෙ ආනාපානෙ ආස්වාසේ පටන් ගැනීමට වැඩි අවධානයක් යොමු කරලා බලාන හිටියොත් මෙන්න මේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් වෙනදා නොදකිච්ච සියුම් තැනකින් පටන් ගන්න අර දන්න ගොරෝසු දක්වා තන දක්වා ආස්වාසේ වැඩි වේගන යනවා කියලා ලාභට යාන්තමට ආනාපානයේ මුල පැත්තට හිත විහිදෙන්න ඉඩ තියෙනවා. මේක හරි ගිහිලා දැන් මේක තමයි පතය මේක තමයි උපාය ඒ නිසා මම මේ මට්ටමකට එන්න ඉස්සෙල්ලා ආනපාන දිහා බලන්න ඕනේ කියනවනම් එලඹ සිටි ගතිය කියලා කියන්නේ එහෙම නැත්නම් සූදානම්ම බලන් ඉන්නවා කියන ගතිය කියන්නේ අපි ලොකු සංඛ්‍යා ලෑස්ති වෙලා ගියයි කියන්නේ. ලෑස්ති වෙලා යනවායි කියලා කියන්නේ. දැන් පමා වෙන්න දෙන්නේ නැතුව එන්නවත් එක්කම ආනපනේ බලන්න හදනවායි කියලා කියන්නේ. ඔන්න ওই ටික තමයි. එතකොට මේ යෝනිසෝමනසිකාර කියන වචනේ ඉතාමත්ම තාක්ෂණික වශයෙන් මෙතන අදහස් කරේ. තා හුස්ම නැවත නැවතත් එන මට්ටමන කාය තැම්පත් කරන ආස්වාස් ප්‍රස්වාසී කීකරු කරගෙන සද්ධාව තියෙන්න ඕනේ මේකට. තියාගෙන එන ආස්වාසේ එනවා තා සමගම ගොරෝසු වෙන්න කලින් දැක ගන්න. ඒකට අපි සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් කියන උපමාවක් තමයි අපි වෙස් බැඳාම වෙස් නැටුම් බලන්නේ වෙස් බඳින්නේ හැංගිලා බැඳපු වෙස් තමයි නටනවා බලන්නේ. නමුත් මේ වෙස් බඳින්නේ හංගලා. ඒ වගේ ආනාපානේ මුල හැමදාම සංසාරේ අපින් හංගලා තිබිලා තියෙන්නේ. දැන් අපි බලන්නේ වෙස් නැටුම් විතර නෙවෙයි වෙස් බැඳීමවත් බලන්න හදනවා. මෙන්න මේක දිහා බැලුවොත් මේ යමක් අපි දකින්නේ ඒකේ ඵලය පමණයි ඒකේ හේතුව ඒකට ආරම්භය දැකීමට අපි අන්ධයි අපි අයෝනිසෝ මනසිකාරයි අපි උපපත මනසිකාරයි අපි අනුපය මනසිකාරයි බුදුහාමුදුර ලෝකේ පහළ වෙන්නේ යමක් එනවනම් ඒකට හේතුව දකින්න පුළුවන් ලෑස්ති වෙලා ගියොත් කියලා කියන්නේ ඒකයි මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගිහි කාලේ අර අසජි ශාංශ දකපුවාම කිව්වේ "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ අහ." යම් ධර්මයක් හේතුකෙන් පහළ වුණා නම් අන්නේ හේතුව ਸਰුවචනංශ කියන. මේ උස්ම පහළ වෙන්නේ දෙයියෝ මවපු ඉන්ද්‍රජාලයක්. එහෙම නැත්නම් වෙන දෙයක් බවට පත්‍ර නැත්නම් ලාවට තිබුණ හුස්ම ගොරෝසු වීමක් පමණද කිය. මෙන්න මේක සඳහා ਸਰුවචනංශ කියන යෝනිසුමනසිකාණෙන් එනේන හුස්මට ලොකු සද්ධාවකින් මේ හුස්මේ හටගන්ම බලන්නේ කියලා. ඉතින් මෙතනදී මේ උපායට මේ පතයට මේ ක්‍රමයට බලන්න සද්ධාව කොච්චර ඕනද කියලා කියනවනම් ඒකේ තියෙන වැදගත්කම තමයි කවදා හරි අපිට අදහන්න වෙනවා මේ හුස්ම ඇතුලේ මුළු නිවනම තියෙනවා කියලා. මම හිතන ඒක බරපතල බරපතල අදාහ ගන්න බැරි දෙයක් හුඟ දෙනකොට. හුඟ දෙනෙක් හිතන්නේ හුස්ම කියන්නේ හුලං ඔය හුලං වල තියෙන කොන නිවනක්ද කියලා. දැන් හුස්ම අරගෙනත් නිවන් දකින්න පුළුවන්ද කියලා. නමුත් සරුවචනස් කියලා තාම උඹලා හුස්ම දැකලා නැහැ. හුස්ම දකින්න නම් හුස්මේ කුඩුම්බිය විතරක්, ශිකරේ විතරක් දකින්න හුස්ම හට ගන්න තැන බලන්න කියලා. ඉතින් කවුරු හරි මේක අදාහගත්තොත් මේ සරුවචනස්සේ දීලා තියෙන්නේ කවදාකවත් මේ ලෝකේ නැති දෙයක්වත් කරන්න බැරි පරිේශනයක්වත් නෙවෙයි මේ වෙනදා දකින්න දෙයට අලුත් දෘෂ්ටි කෝණයක් දීලා තියෙනවා. හටගන්ම බලන්නේ. කොහෙන්ද එන්නේ කියලා බලන්නේ කියලා. ඉතින් මේක මේ සද්ධාවෙන් අදාහගෙන එන එන හුස්මෙදී ගොරෝසු වෙන්න කලින් ඉඳලා බලාගෙන යන්න පුරුදු වුණොත් ඒ යෝගාවචරයට ඒක හුස්ම විනාඩි 15ක් විතර බලනවනම් පරියන්කයකදී හොඳ අවස්ථාවක් හම්බ වෙනවා ඉස්සෙල්ලා ගත්ත එකලසට වැඩි එකලසක ඉඳගෙන හුස්මේ හටගන්ම බලන්න. හටගන්ම බලන්න බලන්න බලන්න හුස්ම සඳහා ප්‍රමාණවීම කියන වචනයට අලුත්ම අර්ථකථනයක් එන්න පටන් ගන්නවා. හුස්ම ගොරෝසුවට දැක්කයි කියලා කියන්නේ දැකලා තියෙන පමා වෙනවා. අප්‍රමාදීව බලනවා කියලා කියන්නේ හට ගන්න හුස්ම දකින. මේකට ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ යකඩයක් තලනවා නම් රත් වෙච්ච වෙලාවේ තලන්න ඕනේ නිවුනට පස්සේ තලුව පුපුරු ගන්න. ඒ අරමුණ එනකොටම රත් වෙලා තියෙනවා. කෙලස් වලින් පෙඟිලා නැහැ. එනවා තා සමගම එළඹ සිටීම හෝ අප්‍රමාදී වීම තමයි මෙතන තියෙන මේ මේ දී පසුබිමට සාපේක්ෂව යෝනිසමංස්කාරය කියලා කියන්නේ. මෙන්න මේ ක්‍රමයට යනවට අරමුණ දැකලා නැවත නැවතත් ඒක පේන தത്വෙට ඒ අරමුණ කීකරු කරගෙන ඒ අරමුණ එන හටගන්න මුල හේතුව දකිනා ස්වරූපෙන් බැලීම දෙක වෙන්කර දැක්වීම සඳහා අපේ විපස්සනා ඥාන પરම්පරාවේ අරමුණ පමණක් ගොරෝසු වෙච්ච ශිකරේ දැකීමට කියනවා දැකීම රූපේ බලන හිත නාමයේ මේකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානයි කියලා. යම් වෙලාවක යෝනිසපංචකාරයේ පිහිටවන සද්ධාවෙන් යුක්තව අරමුණත් එහි හට ගැනීමත් නැත්නම් හට ගැනීමත් අරමුණත් දෙකම දකින්න පුළුවන්. ඒකට කියනවා පච්චේ පරිග්‍රහ ඥානයි කියලා. ප්‍රත්‍යත් සහිතව අරමුණ දැකීම. ධම්මටිච ඥානයි කියලා මේකට කියනවා. මෙච්චරයි පටිච්චසමුපාදේ කියන්නේ. ඔයිට යහ මොනම දෙයක්වත් නැව කොච්චර ගැඹුරු පටිච්චසම්පාදේ. පටිච්චසම්පාදේ ਸਰවඥන්ත පෙන්වන්නේ මේ නිසා මේ හටගනි. මේ නැති කල්ලි මේ නොවන්නේ. මේ ඇති කල්ලි මේ වන්නේ. දානපනේ හටගන්නේ දිවියෙක්ගෙන් නෙවෙයි. බ්‍රහ්මයෙක්ගෙන් නෙවෙයි. ඉන්ද්‍රජාලයෙන් නෙවෙයි. ලාවට තිබුණ එක මතු වෙන එක විතරයි වෙන්නේ. මේන මේකෙ මෙච්චර ගැඹුරක් ධර්මයේ තියෙයි කියලා මේකෙ මෙච්චරම පටිච්චසමුපාදයක් තියෙයි කියලා ඉස්සල්ලා අපිට වෙන්නේ අදහන්න පමණයි මේක තේරෙන්නේ නැහැ. ඒක තමයි සද්ධාව කියන්නේ. නමුත් මේ සද්ධාව යුක්තව නැවත නැවත බලනකොට බලනකොට බලනකොට ඒ අරමුණේ සියුම් තත්ත්ව අල්ලාගෙන සියුම් තත්ත්ව වල ඉඳලා විස්තර දන්න ගොරුසු තත්ත්වයේ දක්වා යනකොට ඒ යෝගාවචරය ඒ පොඩි චිත්තක්ෂණ දෙක තුල ඇතුළත අරමුණ කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියන එක පුදුමාකාර විවෘතකමක් ඇති වෙනවා. මේකට සාමාන්‍ය අපි මුගක් වෙලාවට මම දක්වන ගොරෝසු ගොරෝසු කියන්න බෑ. ලෝකේ පවතින විද්‍යානුකූලව ගන්න තවත් නිදර්ශනයක්. අපි දන්නවා රටක වසංගත රෝගයක් ඇති වුණාට පස්සේ පළවෙනි රෝගියා ඉස්පිතාලට යනකොට ඒ රෝගියා ආසා මේ ආසාදනය වෙලා අසාධ්‍ය වුණාට පස්සේ ස්පිතාලට යන්නේ. එතකොට මේ දොස්තර මහත්තයාට අමාරුයි මේ රෝගය හටගත්ත මූල බීජය හොයාගන්න. මොකද එතකොට ලෙඩාගේ ප්‍රතිශක්ති නැති වෙලා নানা ආකාර විස බීජ වලින් ලෙඩ රෝගියා වැටිලා මූල හේතුව හොයන්න අමාරු තත්වයකයි ඇති වෙන්නේ. නමුත් මේ දොස්තර මහත්තයාට වගකීමක් තියෙනවා. ඒ රෝග ලක්ෂණ නැති කරලා රෝගියා ඉස්පාසු කරන්න. එතකොට මේ රෝග දොස්තර මහත්තයට තේරෙනවා නම් මේක බෝ වෙන රෝගයක් කියලා එයා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා. අපිට මෙන්න මොහම රෝගියෙක් ඇවිල්ලා ඉන්නවා. මේ රෝගියාගේ ලෙඩේ බෝ වෙනවා. අනේ කරුණාකර මෙච්චරම රෝග ලක්ෂණ තද වෙනකන් ඉඳි ඉස්සල්ලා ඉස්පිතාලට එන්නයි කියලා. මේක රෝගියා ඇදහුවොත්, රට්ටු මේක ඇදහුවොත් පමණක් ඒගොල්ල මේ රෝග ලක්ෂණට කිට්ටු ඇත්තෝ ඉස්පිතාලට වාර්තා කරන්න ඉඩ තියෙනවා. අයියෝ දොත්තල බොරු කියන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කවදාකවත් වගතුවක් කළා නැහැ කියලා විශ්වාස කෙරුවේ නැත්තම් ඒ කට්ටිය වෙද්ද ගාවට යයි නැත්තම් බෙහෙත් නොකර නිකන් ඉන්නේ. විශ්වාසයක් තියෙනවා නම් ස්පිතාලට එයි. එතකොට මේ වෛද්‍යවරයා දැන්ගෙන දියුණු එච්චරම ඝන බහල වෙච්ච රෝග ලක්ෂණ දකින්න ගමන් උත්සාහ කරනවා අසාධ්‍ය රෝගියාට වැඩි රෝග ලක්ෂණ හැදීගෙන එන රෝගියා තුලින් මේකේ මූල හේතුව නැත්නම් මේ රෝගයට අදාළ විස බීජය අයිසොලේට් කරන්න වෙන් කරන්න. ඒ සඳහා ඒ දොස්තරට කියන්න තියෙනවා දැන් මෙන්න මූල ලක්ෂණ මත වෙන කට්ටිය ඉන්න පටන් ගත්තා මේකටත් කලින් ඉන්න කට්ටිය එනවනම් ඒ රෝගියාගේ පට කැරගෙන ඊට පස්සේ ඒක කල්චර් කරලා වෙන් කරන්න සිද්ධ වෙනවා මේ රෝගයට කෙලින්ම බලපාන රෝග බීජය බැක්ටීරියා හෝ වෛරසය හෝ දිලිරේ ඒක තේරුවාට පස්සේ කවදාකවත් වෛද්‍යවරයෙක් ඒක ජාතියට ප්‍රකාශ කරන්නේ ඒක ලැබ් එකට ඇරියට පස්සේ ඒ බීජ කීපයක් අහුවෙන එකක් අහුවෙන බොම අමාරුවෙන් තමයි එකක් අහුවෙන්නේ මොකද උගාක් වෙලාට එක රෝගියෙක් එක බීජකින් පහර දුන්නාට පස්සේ විවිධාකාර රෝග ඇවිල්ලා මේ රෝගියා ආතුර කරනවා. ඒක නිසා මේ රෝග බීජ කීපයක් ගන්න කොක්ස් පොස්ටියුලේෂන් එක හැටියට තව කෙනෙකුට මේක දාලා බලනවා මේකේ මේ රෝග ලක්ෂණ මතු කරන ප්‍රධාන බීජ අල්ලගන්න. මේක වෛද්‍ය විද්‍යාව ලොකුම ලොකු ජයග්‍රහණයක්. කරගත්තොත්. සමහර විස බීජ තියෙනවා පස්සේ ආපුවා. එව්වදී එව්වන් ආසාදනය කෙරුවට අර මූල රෝග ලක්ෂණ මතු කරන්නේ අර වෙන වෙන රෝග ලක්ෂණ. ඒකට වෛද්‍යවරයා හොඳ සැලකිලිම් බලනවා. මේ රෝගෙ මෙච්චර අසාධ්‍යයටපත් වෙන්න මූල වෙච්ච බීජය අල්ලන්න. ඒක අල්ලන්න එක පියවරකින් බෑ. පියවර රාශියකින් රට ඒතු ගන්නලා ලෙඩ හැදීගෙන යන කට්ටිය ඉස්පිතාලට විශ්වාසයක් ඇතිලා ගෙනල්ලා ඒ ඇත්තන්ගෙන් පාඨක පරීක්ෂා කරලා ඒ පාඨක පරීක්ෂාවෙන් ආපු විස බීජ අනික් අයට ආසාදනය කරලා ඒකෙන් මේ රෝග ලක්ෂණ මේනවා නම් වෛද්‍යවරයෙකුට සෑහෙන විශ්වාසයක් ඇතික වෛද්‍යවරයෙකුගේ ශේෂ්ඨයක් නෙවෙයි ඒක ඇත්තටම වෛද්‍ය පරීක්ෂණ අන්සල කරන්නේ මේ වැඩපිළිවෙලදී අපිට පේනවා රෝගය හැදීගෙන එන අවස්ථාවේදී වෛද්‍යවරට වැඩි පාලන ශක්තියක් තියෙනවා ආසාද අසාධ්‍ය වුණාට වැඩිය ඊටත් වැඩිය රෝග ලක්ෂණ හට ගන්න වෙලාවෙදි මර එකම විස බීජ පහර දුන්න වෙලාවේ ගත්තොත් ගාන්ධිතුමා වගේ ඇත්තෝ කියලා දෙනෝ ලෝකේ දින ඕනම විස බීජයක් උණු වතුරෙම ලුණු වතුරෙම සනීප කරන්න පුළුවන්. අමුන් රෝග දෙක තුනක් ඇවිල්ලා අසාධ්‍ය වුණොත් තියෙන බරපතලම වේතෙන්වත් ඔපරේෂන් කරලවත් ගොඩ ගන්න බෑ. නිසා බුදුරජාණන් වහන්සේ මේක කල්ැතුවම කිව්වා මේ ආස්වාද ප්‍රසවාස කියන දෙක හෝ දුක හෝ කේන්තිය හෝ ආසාව හෝ ගොරෝසු වුණාට පස්සේ බුදුහාමුදුරන්ට සනීප කරන්න බෑ. හැබැයි මේ නැවත නැවත කේන්ති යන කෙනාට නැවත නැවත ආසාව ඇති කෙනාට නැවත නැවත පිම්බීම හැකිලිම මතුවෙන කෙනාට නැවත නැවත ආස්වාද ප්‍රසවාසය මතුවෙන කෙනාට පරිේශනයක් කරත හැකි ආර්ය පරිේශනයක් මේක මතුවෙන හැටි මේකේ ආරම්භේ මේකේ මුලට ඇදලා බැලුවොත් එnde එnde එnde එnde මුල දකින්න දකින්න දකින්න සිද්ධිය Tamange පාණයට නතු වෙනවා රිද්දී අසාධ්‍ය වෙන්න වෙන්න තමන් පාලනේ ගිලිනවා. මුල දකින්න දකින්න දකින්න උණු වතුරේ ලුණු වතුරෙන් සනීප කරන්න පුළුවන්. ඒක අතිරේක ලාභයක්. මේක තමයි මෙතන යෝනිසමංස්කාරය කියන්නේ. මේක හොඳට පැහැදිලි වෙනවා. මේ මේ කියන ක්‍රමයට අඩු කරලා බැලීම මජ්ජේ සූත්‍රයේදී සාකච්ඡා බලනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති දැන් ආස්වාද ප්‍රසවාස කියලා කියන්නේ වායු පොට්ටබ්බ ධාතු රූපේ නුපුණු මනසක් ඇති එකන රූපයයි අඳුරන ආස්වාසය අඳුරන රූපේ සමුදය දකින්නේ ආස්වාසේ සමුදේ දකින්නේ. බුදුරජාණන්සේ කියන්නේ උඹට කරන්න තියෙන යෝගාවචරයට කරන්න තියෙන මං කිව්වට කරන්න තියෙන සද්ධාවෙන් කරන්න තියෙන මොකද්ද මේක නැවත නැවතත් ආස්වාසේ මතුවෙන්න ඇරලා මතුවෙන ආස්වාදයේ සමුදේ බලන්න. හටගන්ම බලන්න. මේ සඳහා කිසිම අඩුවක් අහවල දෙයක් නැති නිසා මට මේක කරන්න බෑ කියලා දෙයක් නෑ ලෝකේ. නමුත් මේකට අත්‍යවශ්‍යයි ලෑස්තිලා යන්නේ. එළඹ සිටීම. මේක නිවන් මාර්ගය කියලා තේරුම් ගන්නවා. ඒක නිසා නාම රූප පරිච්ඡේද පස්සේ නාමෙන් පස්සේ ඒ යෝගාවචරයට කරන්න සිද්ධ වෙන්නේ ප්‍රත්‍ය දැක ගන්න එකයි. මේ ආස්වාසිය කොහෙන්ද එන්නේ? මේ කේන්තිය එන්නේ ඉස්සල අවස්ථාව මොකක්ද? මේ ආසාව එන්නේ ඉස්සල අවස්ථාව මොකක්ද? ආදි වශයෙන් බලනකොට පේනවා මේ තිබුණ එක ගොරෝසු වීමයි මේ වෙලා තියෙන්නේ. හරියට හැන්දෑ වෙනකොට ඉරේලිය අඩු වෙනකොට තරු බබලනවා වගේ. ඉරේලිය අඩු වෙනකොට හඳ බබලනවා වගේ. ඒ ඉර හඳට වෙනසක් වෙලා නැහැ. අර තිබුණ එකම ආලෝකය අඩු වෙනකොට බබලනවා. ඉර පායනකොට අර බාල අඩු වෙනවා. හඳ එළිය අඩු වෙනවා. තරු එළිය නැති වෙලා යනවා. නමුත් ඒක නැතිවීමක් නෙවෙයි වෙන්නේ. ආන්න මේ පරිවර්තනයේදී ਸਰුවචනාසික තියෙන විශිෂ්ටත්වය තමයි මේ අරමුණක් තියා බලලා අරමුණේ හටගැන්මත් එක්ක අරමුණ බලනවා කියන එක තමයි භාවනාවේදී කළ යුතු යෝනිසමංස්කාරයෙන් කළ යුතු ශ්‍රද්ධාවෙන් කළ යුතු අනුග්‍රහිතය මේ දේ දැක්කොත් අරමුණත් අරමුණ හට ගන්නා ලාමක අවස්ථාවක් දැක්කොත් බුදුරජාන් වහන්සේ සඳහන් කරන මේ පුදුර අතිරේක ලාභයක් වෙනවා මේ ගොරෝසුනට පස්සේ ඒක ගෙවි යන හැටි ඉබේම දකින්න පුළුවන් වෙයි කියලා. මෙතන මහා මේ බුදුජානන්සේ මෙහෙම හටගන්ම බලන්ඩ එතකොට Nirodhe පැත්ත බේන්න හම් වෙයි කියන එකේ විශාල සමාජික වටනාවක් තියෙනවා. මොකද මිනිස්සු යමක හටගන්ම මංගලයක් වශයෙන්මුත් ඒකේ Nirodhe ආමංගලයක් වශයෙන්ම ලෝකේ සලකන්නේ. බබෙක් හම්බ වෙනකොට අපි පුදුම ආසාවකින් ගිහිල්ලා ඒ අම්මට රෙක්සෝන කෑල්ලක් දීලා ලක්ස්පේ පැකට් එකක් දීලා ඉතින් බබාට ආශිර්වාද කරනවා. මම මරණය ගැන කතා කරනකොට කියනවා අයියෝ ඌව කතා කරන්න එපා. ඒවා අසුබ දේවල් කියලා. මේ ඉපදිච්ච කාම තමයි මැරෙන්නේ. අර මේ රබින්දනාත් ආගෝරතුමා කියන වගේ උප්පත්තියේදී අපි සතුටක් දක්වනවා. ඒක මැරෙනකොට අනේ හොස්ස දික් කරගෙන අට කරගෙන අඬාගෙන මරණ පොළකදී hina වුණත් තරහ යනවා. ඒ තරම් දර්ශනයක් තියෙන නිසා බුදුරජාණන්සේ මේක කාටවත් කියන්නේ මේ අරමුණේ ගෙවි යාම බලන්න කියලා. මොකද අපේ හිතම தත්ත්වගත වෙලා තියෙන කවදා බලන්නේ නෑම. ඒ වෙනුවට හටගන්මේ ලාමකවත්තාilla මෝරණ අවස්ථාවට ගියොත් රූපංච පජානාති රූප සමුදයන්ත පජානාති තුර රූප නිරෝධය දකින්න හම් වෙනවා ඒ නිසා නාම රූප පරිච්ඡේ ඥානට පස්සේ පච්චේ පරිග්‍රහ ඥානෙ කළොත් සම්මස්සනේ බේම සිද්ධ වෙනවා. සම්මස්සනේදී ඉස්සල්ලාම වතාවට යෝගාවචරය ආරමුණේ මුලත් මැදත් අගත් කියන තුනම දකිනවා. ඒ සඳහා යෝගාවචරයෙන් කළ යුතු අනුග්‍රහය තමයි අරමුණ නැවත නැවතත් මතුවෙන්න ඇරලා ඒකේ මුල දකින්න උත්සාහ කරන එක. මුල දැකීමට එළඹ සිටීම. අප්‍රමාදී වීම. එතකොට යෝගාචර අකමැති වුණත් කැමැති වුණත් ඒ පටන් ලාවට පටන් ගන්න ගොරෝසු වෙච්ච දේ ගෙවි යන හැටි දකින්න එක තමයි Nirodhe දකින්න හම්බ වෙන එක තමයි ධර්ම විශ්ින් අපට ලබා දෙන දායාදේ. ඒක අපිට පේන්නේ සුබයක් විදියට නෙවෙයි. ඒ මොකද අපි Nirodhe දිහා හැමදාම අසුබෙන් බල්ලා තියෙනවා. ඒක ආමංගල්‍යයක් විතර බලලා තියෙනවා. ඒ නිසා රූපංච පජානාති රූප සමුදයංච පජානාති රූප නිරෝධංච පජානාති. රූපේ නිරෝධය දැකීම දැක්කේ නැති එක තමයි අපි මෙතෙක් කල සංසාරේ ඉඳ හේතුව. ඒ යෝනිසෝ මනසිකාරෙන් අපි යමක හටගන්ම දිහාවට අර එල්ල කරලා මේ නැත්නම් එලඹ සිටලා අප්‍රමාදීව බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට මේ ගිවි යෑම දකිනවා. දැන් ආනාපාන සති භාවනා කරන කෙනෙක් එන එන අරමුණට සාදර වෙලා බලාන හිටියොත් ඒ පුද්ගලයා දන්නේ නැහැ මේ මොකද වෙන්නේ කියලා. එන එන එන එන අරමුණ එනවත් එකම එළඹ හිටියොත් අරමුණ පුදුමාකාර විදිහට සංසිඳෙන්න පටන් ගන්නවා. පස්සම්බනේ වෙන්න පටන් ගන්නවා. එතකොට ටික වේලාවක් යනකොට මේ පුද්ගලයා අබග්ගකින් වගේ කියනවා දැන් හුස්ම නැති උනායි කියලා. එතකොට වෙලා තියෙන්නේ ආස්වාද ප්‍රසවාස දෙකේම මේ ගෙවි යන පැත්ත ඇඟට නොදැනි ප්‍රකට වෙලා තිනවා උත්සාහ කරන්නේ යොමුව දෙන්නේ මානසිකාරය යොදවන්නේ ඇතිවීමේ සියුම් භාවය දකින්නයි. නමුත් අන්තිමට යෝගාවචරය මත් වෙලා එපා වෙලා කම්මැලි වෙලා නීරස වෙලා කියනවා හුස්ම නැති වුණා කිය. මේකෙදිත් ඒ හොඳට මේක විග්‍රහ කරන ආචාර්යවරු සඳහන් කරනවා ආස්වාසයේ ඇතිවීම පැවතීම නැතිවීම කියන ටිකේදී ආස්වාසයේ ඇති වෙන පැත්ත බොහොමත්ම ප්‍රකටව පේනවා. හැබැයි ආස්වාසයේ නැතිවීම එච්චර ප්‍රකට නැහැ. ප්‍රස්වාසයේ ඇතිවීම එච්චර ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රස්වාසයේ නැතිවීම බොහොම හොඳට පේනවා. මේ නිසා එක හුස්මක් ගත්තොත් ආස්වාසයේ හට ගැනීම සහ ප්‍රස්වාසයේ නැතිවීම තමයි අපි මුලමැද කියලා ගන්න වෙන්නේ. මැද කොටස ආස්වාසේ ගොරෝසු වෙලා නැති වෙලා ගිහිලා ප්‍රස්වාසයක් නොදැනීම පටන් ගන්න ප්‍රස්වාසයත් ගෙවිලා මේ මේ දෙක හොඳට මුලැමැදාක දකින්න පටන් අරගත්තට පස්සේ බුදුහාමුදුරුව අපිට මතක් කරන ආස්වාසය ප්‍රස්වාස දෙකේ මුලැමැදාක දැක්කනම් මුළු තුන් ලෝක ධාතුවේම මුලැමැදාක දැක්කා වගේ තමයි රූපයාගේ මුලැමැදාක දැක්කා වගේ තමයි සද්දයාගේ මුලමදාක දැක්කා වගේ තමයි. ගන්ධයාගේ මුලමදාක දැක්කා වගේ තමයි. රසයාගේ මුලමදාක දැක්කා තමයි. ආස්වාද ප්‍රසාර කියන්නේ ස්පර්ශයේ මුලමදාක දැක්කා තමයි. අන්තිමට මේ යෝගාවචරය මේක පුරුදු කෙරුවොත් හිතවිල්ලක් හටන් ගන්න හැටි හිතවිල්ල ගොරෝසු වෙලා කෝච්චක් වගේ දුවන හැටි ඊට පස්සේ හිතවිල්ල නැති වෙන හැටි අතන මේ පුංචි හිතවිල්ල නෙමෙයි හිතවිලි කෝච්චියක නතර වෙන හැටි දැක ගන්න තරම් රූප ධර්ම වල ඉඳලා නාම ධර්මට ගිය යෝගාවචරය දක්ෂකමක් හම්බ වෙනවා හොඳටම කේන්ති යන කෙනෙකුට කේන්තිලා බඩු පොළවේ ගහගෙන රණ්ඩු කරන අවස්ථාවට වැඩිය මේ කේන්තිය හට ගන්නා හැටි දැක ගැනීමට අනිවාර්යයෙන් උදව්වක් ලැබෙනවා. ඒ කවදාවත් ඒක දිහා බල්ලා කරන එක නෙවෙයි ආස්වාසයේ මුල බැලීමට ගන්නා ප්‍රයත්න නිසා අතිරේක වශයෙන් ලැබෙන ආස්වාසයේ ගෙවි යෑම දැකලා මේකයි යෝනිසෝමනසිකාරය මේකයි පතමනසිකාරය මේකයි උපායමනසිකාරය මේකට සද්ධාවන්ත වෙන්න ඕනේ මේක ප්‍රඥාවෙන් අභිෂේක කරපු එකක් නෙවෙයි සද්ධාවෙන් කරනකොට අතිරේක ලාභයක් විදිහට ප්‍රඥාව පහළ වෙනවා. අන්නේ ගිය කෙනාට රූප ධර්ම පිළිබඳව මුලැමැදාගේ දක්ෂකමක් එනකොට අනිවාර්යයෙන්ම නාම ධර්ම વિશે මුලැමැදාගේ දකින්න පුළුවන්කමක් හම්බෙනවා. මේ දේ කවදාකවත් බුදුහාමුදුරු කියනවා බුදු බණක් නාහපු කෙනාට හිතලා නම් කරන්න බෑ කියලා. අනිවාර්යෙන් පරතෝഘോഷය අවශ්‍යයි. හැබැයි පරතෝഘോഷය ලැබනකොටත් සෑහෙන භාවනා කරලා සෑහෙන අත්දැකීම් රහිත වෙච්ච සහිත වෙච්ච කෙනාට නම් මේක නිකන් කනට මී පැණියක් කරුවා වගේ. හොඳටම තේරෙන මට මෙතෙක්කල් මෙතන තමයි ගැස්සිච්ච තැන මේක අල්ලගන්න මට කවුරක්වත් මතක් කරුවේ නැහැ නේ කියලා හිතෙනවා. නමුත් මතක තියාගන්න අද තේරුණා නම් තේරුනේ ඊයේ වැරද්ද කරපු නිසා තමයි. ඒ වැරද්දවත් කරපු නැති භාවනා කරපු නැති වෙනකොට මම හිතන්නේ දැන් මන් නිින්ද ගිහිල්ලා ඇති. මොනවද මේ ආම්ද්‍රෝ කතා කරන්නේ කියලා. තේරෙන්නේ නැහැ ග්‍රීක වගේ මොකද ඒ තරම්වත් ආනාපානයක් අසුරු කරලා නැහැ. ඒ නිසා ආනාපානය අසුරු කරලා කරලා අපි කරපු මේ වැරදි ටික මතින් තමයි කවදා හරි බණක් ඇහෙනකොට ආ මට මෙච්චර කල් යටිපහුවෙච්ච තැන මෙතරයි. මල පන්නපු තැන මෙච්චරයි. ඉරි පන්නපු තැන මෙච්චරයි. මම ඊට පස්සේ එළඹ සිටිනවා. මම ඊට පස්සේ පමා වෙන්න දෙන්නේ නැහැ. යකඩේ රත් වෙච්ච වෙලාවෙම තලනවා. එන්නකොටම එළඹ සිටිනවා. ඉතින් හිතන්න මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයේ එළඹීම දකින්නවනම් ප්‍රශ්වාසයේ එළඹීම දකින්න මනසට හිම්බිරිස්සාවක් හැදෙනකොට උනත් ඒ මනුස්සයාගේ බීජ ඇතිලා හට ගන්නකොටම අවදි භාගයක් එනවමනේ එතකොට මේ මනුස්සයා දන්නවනේ ලුණු වතුර ටිකකින් කට හොයදුවොත් මෙතනින්ම ඉවරයි කියලා. ලුණු වතුර පාවිච්චි කරොත් ලෙඩේ ඉවරයි කියලා. මේ මනුස්සයාට කැන්සර් එකක් එන්න ගියක්. අර චීන සංවේදී භාවය වැඩි නිසා යට තේරෙන්න පටන් ගන්නවා මගේ ඇඟ ඇතුලේ මොකද්ද වෙන්න තියෙන. ඒකට ආයේ දොස්තරලවත් පරිේශනවත් මොනවත් මොනේ කරන්නේ අර එන්නකොට මෙන සංඥාවට ගොරෝසු වෙන්න ඉස්සර වෙලා සංවේදී වෙනවනම් ඒකට කියන්නේ ડોක්ටර් සයින් කියලා ඉස්සර මිනිසු කරලා තියෙන්නේ Taman දන්නවනම් මේ පපුවේ එකක්මක් එන්නේ කියලා පපුවේ හැඩේ තියෙන කොළ ටිකක් අරගෙන මිරිකලා බොනවා. වහතල්ලා කොළ මොනවාරි ඒ හෘද වස්තුවේ හැඩේ තියෙන කොළ ටිකක් අරගෙන තඹලා බොනවා. යම් විදියකට ඒ අග්න්‍යාශය මාරුවක් වෙනවා අඹ කොළේ හැඩේ තියෙන්නේ අග්න්‍යාශයට බුරුම් භාෂාවෙන් කියන්නේ අඹ කොළේ කියලාමයි. අඹ කොළ ටිකක් අල්ල බොනවා. ඒ සේරගෙම පුදුම සම්බන්ධයක් තිබිලා තියෙනවා. මේ වෙච්ච ඉර්ති මත කියලා කියන්නේ. තුන්කල් දක්නා ඥාන කියලා. ඒකට හේතුව මොකද ලෙඩේ එනකොටම මේ පරිේශනාගාරට යන්න ඉස්සලා Taman ඇඟත් එක්ක යාළු වෙලා ඒ සංඥාව හටගන්නේ සංඥාව මේක මේ අභාග්‍යයක් දුර්භික්ෂයක් අනේ මේ නෙවෙයි. හොඳට බලන්න හිටියොත් ඒ පුද්ගලයාට මේකට බෙහෙත අහු වෙනවා. එතකොට ලෙඩේ බෙහෙතයි එක වෙනවා. මොකද මොරවට පස්සේ තමයි පොරවෙන් කපලවත් බේරන්න බැරි වෙන්නේ. අපි නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලාව අල්ලා ගන්නවා කියන එක පළවෙනි සිද්ධියේදී කරන්න බෑ මේ සිද්ධිය නැවත නැවත එනවනම් යෝනිසෝමනසිකාරයේ ප්‍රධාන පුරුදු කෙරුවොත් ඕනම දෙයක හටගන්ම බැලිල්ලේදී Taman ඒකේ වශී භාවය ඇති කරනවා පහුවෙන්න පහුවෙන්න Taman ඒකේ දාසකත්වයටපත් වෙනවා ඉතින් මේක ਸਰුවචනංශයෙන් පෙන්නන්නේ ආස්වාසය ඇති වෙනට ආස්වාසයේ මුල බලන්න ප්‍රසවාසය ඇති වෙන ප්‍රසවාසයේ මුල බලන්න පිම්බීමක් ඇති වෙන පිම්බීමේ මුල දිහා බලන්න හැකිලිමක් වෙනවා හැකිලිමේ මුල දිහා බලන වම තියෙනකොට දකුණ තියෙනකොට මොනම සිද්ධියක් ආවත් මේ ජීවිතේ කවදාකවත් නෑ එකවරකින් හමාර වෙන්නේ. මේ ජීවිතය කියලා කියන්නේ නැවත නැවත සිදුන චක්‍ර රාශියක්. සංසාර චක්‍රේ, කර්ම චක්‍රේ, කෙලෙස් වටේ, විපාක වටේ ඔක්කොම වට දුවන. ඒ නිසා අපිට අවස්ථාව තියෙන ඕනේ තරම් මේ අද අහුවෙනකොට පමා වුණාට මං හෙට මෙයා එනකොටම ඊට චිත්තක්ෂණ කලින් අල්ලනවා. අනිද්දා ඊට චිත්තක්ෂණයට අල්ලනවා. ආනේ අල්ලන්න අල්ලන්න අල්ලන්න යෝනිසෝ මනසිකාරය කියන වචනයට හොඳ අර්ථයක් එනවා. මෙහිම අල්ලන්න නම් තාම් ප්‍රතිඵල නැතුව මේකට එළඹෙන්න නම් සෑහෙන සද්ධාාවක් ඕනේ. අනිත් එක මේ ගැඹුරු ධර්මයේ වැටෙන්නෙම අබැග්ගෙකදී තමයි. කවදාහකවත් ගඳ කිලියකදී නෙවෙයි හුඟක් වෙලාට ධර්ම වැටෙන්නේ වැසිකිලියේ. මල කියලා මේ පූජා කරන පිපිච්ච මලේ නෙමෙයි මල පහ කරනකොට තමයි ධර්ම වැටෙන්නේ. කවුරක්වත් හිතන්නේ මේ පන්සලේ නෙමෙයි මේ ගඳකිලියේ නෙමෙයි වැසිකිලියේ ධර්මයේ තියෙන කියලා අම්බෝ ඒවා කියන්නත් එපා නිකන් ධර්මයට නිග්‍රහ කරලා කියලා කියන්නේ. ඒ නිසා ගඳකිලියට කියලා මල පහ කරත් වැසිලේ මලකිලිය ගඳකිලියට කියලා මල පූජා කරත් වැසිලේ කියලා මල පහ කරත් සතියෙන් කරනවා නම් දෙකම එකම ආනිසංස තියෙනවා. ඉතින් මේක විපස්සනා කරන කෙනෙකුට කිව්වොත් නම් හරි හිත උනන්දු කරනවා. නමුත් සාමාන්‍ය සද්ධාහ තියෙන කෙනෙකුට කියන්නේ මේ කටහැකරකමඩ කියන කතාව ධර්මයට නිග්‍රහ කරනවා ධර්ම නිග්‍රහයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන උච්චාරපස්සාව කම්මේ සම්පජානකාරී හෝති. එසේ මෙසේ කරුණාවක් මෛත්‍රියක් තියෙන්න ඕනද කියලා බලන බුදුරජාණන් වහන්සේ කියනකොට වැසිකිලි කියලා වැසිකිලි කරනකොට සතියෙන් කරන්න කියලා කියන්නේ මොන්න තරම් මානව දයාවක් මොන්න තරම් ප්‍රායෝගිකත්වයක් තිබිලා තියෙනවද කියලා. ඒක නිසා සතිය පටන් ගන්න කෙනාට මේකේ මේ ආනාපානෙ මුල අල්ලන්න පිම්බි මහැකිලිම කරන එකේ මුල අල්ලන්න සක්මන කරන මුල අල්ලන්න අපිට සෑහෙන භාවනා මධ්‍යස්ථාන පරිසරයක් අවශ්‍යයි. කෑකෝ සංගහන්න නැතුව සීලික පිහිටලා ඒ සඳහාම අප කැප වෙලා කෙරෙන්න ඕනේ. යම් වෙලාවක එහෙම පුරුදු කරලා ආස්වාස් ප්‍රසවාසී කී කරුණ ඒකේ මුල අල්ලන්න ඕනේ. ප්‍රසවාසයේ මුල අල්ලන්න ඕනේ, පිම්බි වෙනවනගේ මුල අල්ලන්න ඕනේ, ආස්වාද පමේ දක්න මුල අල්ලන්න ඕනේ කියලා. මේ දේ මේ මේ කාරණා මේ කියන උපාය මේ කියන පතේ තේරුම් ගත්තා නම් ඒ යෝගාචරයට gedara ගියාට පස්සේ හරි ඕනම සිද්ධියක් හැමත හැම නැවත නැවත වෙන එකයි ජීවිතය කියන්නේ නැවත වෙනකොට ඒකට එළඹ සිටින ගතිය ආවනම් ඉස්සල්ලාමේ යෝගාචරය අහන්න පුළුවන් හොඳම ගුරුවරයා කවුද හොඳම භාවනාවක් ගන්න මොකද්ද හොඳම ටෙක්නික් එක මොකද්ද මම ඕනි ගානක් දෙන්නම් කියලා ඒ ගුරුරයි ඒ ටෙක්නික් එකයි ඒ ස්ථාණ්ඩ යන්න කැප කරන යෝගාවචරයා යෝනිසමංස්කාරය තේරුම් ගත්තාදී අහ තේරුම් ගත්තොත් ආයි කොතනදීද යෝනිසමංස්කාරය වේදන්න බැරි. කොයි චිත්තක්ෂණයද මේක කරන්න බැරි. කොයි තැනදීද කරන්න බැරි කියලා පුදුමාකාර අභියෝගයක් කරાવીදී දවස පුරා කිසිම චිත්තක්ෂණයක් නැහැ. කිසිම අරමුණක් නැහැ මේ යෝනිසමංස්කාරට යොදන්න බැරි. එසේ නමුත් එහෙම වුණත් ආරම්භක යෝගාවචරයට අවශ්‍ය පරිසර තත්ත්ව සකසා දෙන්නයි භාවනා මධ්‍යස්ථාන හදලා තියෙන්නේ. උගහක් විචල්්‍ය සාධක තහවුරු කරලා එකකට විතරක් හිත යොදලා ඒකෙන් අල්ලගත්තට පස්සේ මොකද මේ සංසාරේ පුරාවට අපි කරලා තියෙන්නේ අරමුණක් මතුවෙනකොටම ගොරෝසු වුණාට පස්සේ අරමුණ දිගේ බාහිරයට යන්නේ. කොන්දනනක බයලා බාහිරට යන්නේ. අරමුණේ මුල බලනවයි කියලා කියන්නේ අභ්‍යන්තරට එන එක. ඒ නිසා මේ විපස්සනා කියන වචනය ඉංග්‍රීසියෙන් දාන කියන්නේ ඉන්සයිට් කියලා. අන්තරාවලෝකනයක් මෙතන කෙරේ. මේක මා විශාල වෙනසක්. මොකද අපේ සෑම ලෞකික විශේෂකින්ම අපි බාහිරට අදිනවා. රූප බලපු ගමන් අපි රූපෙටයි දුවන්නේ. ඇහි මොකද වෙන්නේ? කොහොමද කියලා සුපදින්නේ කියන එක අපි ගලන්නේ. කණ්ඩ සද්දයක් යනකොටම සද්දෙදි කියනවා ඒක ස්ත්‍රීද පුරුෂද ගුරුද ලොකුද කියලා බලන්න. නමුත් කවදාකවත් මේ සද්දයාලමට මනාපෙදී පුදුනේ අමනාපෙදී පුදුනේ මේ මනාපමනාපෙපදෙන එක මගේ කෙලෙසක් නේද කියලා කද්දාකවත් ස්වභාවයෙන් යන්නේ ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරේ විශාල පරිවර්තනයක් කරනවා බාහිරාවර්තීව තිබුණු මේ අපේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු මේ අපේ විඥාණය ඉන්ද්‍රයන්ගෙන් ගලවලා හැම පිම්බීම හැකිලිම කියලා බලන කය විතරක් නෙවෙයි ආනාපාන බලන කය විතරක් නෙවෙයි ඇහෙන් රූපයක් බැලුවත් කනෙන් සද්දයක් ඇහුවත් ඒ ඇතිවිච්ච ඝට්ටණය තුලින් ස්පර්ශය තුලින් ඇතුළට හරවගෙන මේක නැවත නැවතත් වෙනකොට කොහොමද මේ සිද්ධියේදී අපි දක්වන ප්‍රතිචාර? ඒ නිසා එතෙන්ද ගිය කෙනාට ප්‍රශ්නයක් මතුවෙනවා කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. ඒ යෝගාවචරයට ඊට පස්සේ කාර්යබහුල ජීවිතයක් ගත කරද්දිත් එකවර වැඩ තුන හතරක් කරන ගමන් උනත් අභියෝගයක් තියාගන්න පුළුවන්. මේක මම හැමදාම මෙහෙම කරනවා. මේක කරනකොට එලඹ සිටි 100ෙන් කරනවා. අපේ ලොකු සංස්කෘතික වචනෙන් කියනවනම් සූදානමින් යනවා. මෙතන මං අවුල් වෙනවා කලබල වෙනවා කොහොමද මේ අවුල පටන් ගන්නේ? කොහොමද මේ මානසික ආතතිය පටන් ගන්නේ? කොහොමද මේ ඉෂිකක්කම් පටන් අරගන්නේ? කොහොමද මේ දතිකක්කම් පටන් ගන්න කියලා බැලුවොත් අන්තිම හට ගන්න තැන දැක්කොත් බොහොම සරල නියපොත්තෙන් කරන්න පුළුවන් තැනක් තියෙනවා. ප්‍රමාද වුණොත් අනිවාර්යයෙන් මේක අපිව වහලා ගන්න. ඒ නිසා මේ යෝනිසෝමනසිකාරය කියන පදයට අර්ථය එනකන් අසීමිත සද්ධාාවක් ඕන. මේක මෝඩකමක් නෙවෙයි. මේක පාවා දීමක් නෙමෙයි මේක මේ ජීවිතයේ අත්දක හැකියාවක් නිසා. එහෙම නැත්නම් මේ කුසල ඡන්දය කියන එක දවස් 3ක් භාවනා කරුවොත් අල්ලලා දෙනවා. හැබැයි අල්ලලා දෙන්න සෑහෙන කියන දේ අහන්න ඕනේ මේ බයට නෙවෙයි මේ ධර්ම ගෞරවයෙන්. බලාන බලාන කිරුවොත් මේක එච්චරම සුරංගනා කතාවක්වත් අද්භූත දෙයක්වත් දේව බලයකින් කරන දෙයක්වත් නෙවෙයි බුදුහාඳුර පෙන්නන පතේ දිගේ බුදුහාඳුර පෙන්නන උපාය දිගේ කටයුතු කෙරුවොත් ඒක නිසා බුදුරජාණන් වහන්සේ අත්‍යවම සතිපට්ඨාන සූත්‍රය කියන දවස් හතක් ගියොත් මම ප්‍රතිඵල ප්‍රසහතික කරන බෝධිරාජ සූත්‍රය කියන උද්දී බණ ඇහුවොත් හැන්දා වෙනකොට වැඩි ඉවර කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ තරම්ම මේ පුද්ගලයා භාවනා කරලා කරලා කරලා තාම හරියන්නේ නැතුව ඉන්න එළඹිලා ඉන්න කෙනෙකුට නම් හරියට මේ කාරණාවට තට්ටු කරනකොටම තේරෙන පටන් ගන්න ඇත්තනේ නම් මම කවදාකවත් ආනාපාන බැලුවට මේ මතු වෙන හැටි හැඩ ගැහෙන හැටි බැලුවේ නෑ නේනම් කියලා තේරුණොත් එහාට එතකොට යෝනිසමනස්කාරය පිළිබඳ බුදුහාමුදුරුවෝ අවුරුදු 2600කට ඉස්සලා කියපු දේ sannivedana වෙන්න පටන් ගන්නවා. තේරුම් ගන්නවා ඒ වුණත් මම අතෑරලා නැතුව කරගෙන ගියානේ. මට සද්ධාවක් තිබුණනේ. අනේ ඒක කොච්චර වටිනවද කියලා අර යෝනිසමනස්කාරය සද්ධාව ආහාරයක් වෙන හැටි බොහොමත්ම සංවේදනීය විදිහට තේරෙන පටන් ගන්නවා. ඒක හොඳටම තේරෙන පින්වත්නි මේ කාට හරි කියලා දෙන්න කිය දවසක. කොච්චර දුෂ්කරද කියන එක. කවදාකවත් කවුරක්වත් මෙතන හිතන්නේ මෙතනයි යතුරු. මෙතනයි ගැටේ තියෙන්නේ කියලා. ඒගොල්ලෝ හිතනවා මේ වශී කරගන්න කියන බණ ඕව නැහැ. ඕක මේ හිතුණාට කියන කතාවක් කියලා. එනිසා තමන් මේක කවදා හෝ අත්දකලා ඒක තාම එතන දඟලමින් එතන තෙපරබාන කෙනෙකුට හොඳට පිරිසිදු කියලා දෙන්න ගියාම තේරෙනවා ඇත්තටම කියනවනම් මේක තමන් කරන එකට වැඩිය උඟාක් අමාරුයි කාටට කියලා දෙන. ඒ නිසා සරුවච්චන් වහන්සේ තනියම ස්වයම්බූ ඥාණය මේක කෙරුවා කියන එකට වැඩිය මේ අන්ධ භූත පෘථග්ජන ලෝකෙට මේක කියන්න බුදුහාමුදුරු පෙළඹිච්ච එක මොන තරම් වටින දෙයක්ද කියලා හිතන්න. ඒක වෙන්නේ ඇති අපේ සංග්‍රහ පොත්වල තියෙනවා බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම නිවන් ලැබුවට පස්සේ බණ නොකියන්න විනිශ්චය කළා තියෙනවා. මේ තරම්ම කාමයට ඇදිච්ච මේ තරම්ම දකින් දකින් අරමුණෙන් බාහිර ඇතින ලෝකෙට කෙසේනම් ඇතුළත බලන්න අන්තරාවලෝකනයක් කරන්න ගඟක් කියලට හරවන්න කොච්චර අමාරු වෙන්නද කියලා. පස්සේ මහණුන් පවා බුදුරජාණන්සේ ළඟට එනකොට කොච්චර ප්‍රතික්ෂේප කරාද? ඔය එන්නේ අපෙන් මේ සලකුණු ලබා ගන්නවා රාජ්‍ය වංශය ඒක නිසා ඔයගොල්ලන්ට සේවකයෝ නැතුව බෑ අපි මේ සේවකකමට එන්නද අපි වාට සේවකම් කරන්න කැමති නෑ අපි ආසනයක් අපනවන්න ඕන කමක් නෑ කකුල් හොදන්න ඕන කමක් නෑ කියලා මේ බුද්ධ වෙලා පයින් අහතම්ම සුමාන ගාණක් Taman කරා පැමිණිච්ච දැන් කාලේ කියන ෆැක්ටරි ෆ්‍රෙෂ් බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරා මොන්න තරම් දහං ගැට දාලා දෙවලන්න කොණ්ඩඤ්ඤ ස්වාමීන් මේක අවබෝධ කෙරෙවි. යේ ධම්මා හේතුප්පබවතේ සංහේතුන් තථාගතෝ ආව. යංකිච්ච ධම්ම යංකිච්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. කිව්වෙම කට අරපු ගමන් මේ කොණ්ඩඤ්ඤ සංසී යමක් හට ගන්නාසුලුකමක් තියෙන එක නිරෝධ වෙනවායි. අපි දැන් දකින්නේ හට ගන්නාසුලුකමක් අපි දන්නේ තිතිය පමණයි. අපි ආරම්භය දකින්න මෙහෙවල නැහැ. මෙහෙව දැක්කනම් අනිවාර්යයෙන්ම නිරෝධය දකින්න. ඉතින් මේක දකින්නකොට බුදුරජාණන් වහන්සේ උදම්මැණුවේ අඤ්ඤාසි වත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත බෝ කොණ්ඩඤ්ඤෝ කියන. මොකද බුදුරජාණන් වහන්සේට ඒ තරම් පුදුමාකාර සතුටක් වෙන මෙච්චර කෙලෙස් බරිත ලෝකයේ එකෙකුට මේක තේරුම් ගන්න පුළුවන් කියලා. එතන ඉඳලා අවුරුදු 2600ක් අපි දක්වා ගෙන ආපු පාරේදී මේක රැකගන්න දිරිදී ලයදී උරදී කටයුතු කරපු තේරවාදී ආචාර්යවරු දිහා බලනකොට අපි මේ භාවනා කරන්න කියලා පහළ වෙන දුක්වලදී කෙඳිරි ගෑම දිහා මොන්න තරම් ලාමකෝ හිතෙනවද කියලා හිතනවා. මේ කිසිම රහසක් ලෝකේ අවුරුදු 100කට වැඩිය පවතින්නේ. නමුත් මේක අවුරුදු 2600ක් පැවතිලා තාමත් බබලන. හැබැයි බබලන්නේ භාවනා කරන මනුස්සයෙක්ගේ කැවුත්තේ මිස ජේතවනාරාමවත් බෞද්ධ කොටිවත් කිජ්ජි හොලලවත් බෙර ගහලවත් නන් නෙවෙයි. එනිසා මහසි සායදෝස් වහන්සේ ලියලා තියෙනවා මේ බුද්ධ ශාසනයේ කැඳ වේලක් ගන්න තරම්වත් පවතිනව නම් පවතින්නේ සීල සමාධි ප්‍රඥා පූර්ණ මනුස්සයගේ පව්කුවේ විතරයි. බුද්ධ ශාසන අමාත්‍යංශය හිතන්නේ ඊට වඩා හුඟාවක් වෙනස් තාලයක්. ඒකත් හැබැයි තියෙන්න ඕනේ. මොකද නැත්තම් අපිට මේ වැඩ කරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් හොඳට මතක තියාගන්න මේකට යෝනිසෝ මනසිකාර සහ අයෝනිසෝ මනසිකාර කියන ධර්මෙදී බලනකොට මේක තේරුම් ගත්තයි කියලා කියන්නේ හැබෑ වෙනසක් ඇති වෙනවා. ඒකට විශාල වශයෙන් සද්ධාව අවශ්‍යයි. නිසා සද්ධාවට ආවට වැඩිය පාචල් කළ කතා කරන්න එපා. බය අඩු කළ කතා කරන්න එපා. බය අඩු කළ කතා කරන්න අයෝනිසෝමනසිකාට උදව් කරන සද්ධාව. ඒක නම් පාචල් කළ කතා කරන්න. යෝනිසෝමනසිකාට උදව් කරන සද්ධාව දිහා බලනකොට ඒක අම්මාගෙන තනෙන් තමන්ගේ දරුවට කිරි දෙන්න වගේ ධර්මෝජාව ඒ පුද්ගලට ලබා ඒක නිසා අපි uppatti මේ සිංහල බුද්ධ ආගම. එහෙම නැත්නම් අපි මේ සංස්කෘතික දායයෙන් අපිට ඉබේම හම්බෙච්ච දේ තමයි අඩු ගානේ අපි කර්මෙන් සහ කර්මඵලය අදහන. අද ගිහිල්ලා බලන්න වෙස් බටහිර ලෝකේ කර්මේ සහ කර්මඵලයේ අදහලා දෙන්න විතරක් ජාත්‍යන්තර සම්බන්ධන කොච්චර පවත්වනවද කියලා. මේ මූලිකම සම්මාදිට්ඨිය තේරුම් කළ දෙන්නේ. ඊට පස්සේ මරුණාම ආයි උපදිනවයි කියන එක තේරුම් කළ දෙන්න. අපිට ඒකේ ප්‍රශ්නයක් නෑ. මොකද අපිට ලද උපංගේම ලැබිච්ච දේ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ සමත සම්මාදිට්ඨිය සහ විපස්සනා සම්මාදිට්ඨිය ඇති කරගන්නයි. ඒ සඳහා අනිවාර්යයෙන්ම ඒ ප්‍රසාද සද්ධාව, බරපතල සද්ධාව, කෝකප්පන සද්ධාව බාටපත් කරගෙන විපස්සනා කරනකොට හැමදාම අරමුණු කීකරු කරගෙන ඉරියව්ව කීකරු කරගෙන නැවත නැවතත් අරමුණු එන්න ඇරලා අප්‍රමාදීව අරමුණු බලලා එහෙම නැත්නම් එළඹ සිටි බලලා එහෙම නැත්නම් සූදානම්ම ගිහිල්ලා මුල අල්ලන්න පටන් ගත්තොත් ඒක ඉතින් පුරුද්දට යනවා ඊට පස්සේ මේ පුද්ගලයාගේ ශ්‍රද්ධාව එන්න එන්න එන්න වර්ණගෙන ඒ වර්ණගෙන වර්ණගෙන ශ්‍රද්ධාවෙන් ඊටත් වඩා අල්ලන්න උත්සාහ කරනකොට නිරෝධයේ පැත්ත දකින්නකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන රූපේ දැකීම ඒකාන්තයක්, රූපේ මුල දැකීම අනික්කාන්තේ මේ අන්ත දෙක අතහැරියට පස්සේ Nirodhe දකින්න එක තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. ඉතින් මේ මධ්‍යම ප්‍රතිපදාව කාට කාටත් තේරෙන්න මේ බණත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා අපි පැයකමාරක පමණ කාලය අරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා ඉතින් මම සම්ප්‍රදානුකූලව ආරාධනා කරනවා ඒ කරපු දේශනාව මතින් හෝ වෙලාවට පිළිසිට ගැළපෙන වෙන ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ මාතෘකා තියෙනවා නම් මතු කරගන්නයි කියලා. ඉතින් එහෙම දෙයක් නැත්නම් අපි මේකින් මේකෙන් පස්සේ දෙවියන් පින්දීමේ ඥාතීන් සීපත් කර ගැනීමෙන් පරමාර්ථය ඍජු කර ගැනීමෙන් අපේ දවසේ වැඩ කටයුතු නිම කරන්නයි බලාපොරොත්තු හොඳයි එහෙනම් අපි මේ ප්‍රශ්න නැහැ කියන උපකල්පනය මත ඉඳගෙන අපි මේ තුන්වෙනි දවසටත් ආරම්භ කරන ලද භාවනා වැඩපිළිවෙල බාධාවකින් කරදරකින් තොරව අපි ප්‍රාර්ථනා කළ පරිදි සම්පූර්ණ කරන්න ලැබුණා. ඒ සඳහා යම් ආකාරයකින් පෙනී නොපෙනී උදව් කරපු යම් පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාම අපි මේ රැස් කරගන්න ලද කුසලයේ උතුම් භාගයේ සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි මුදිතාවෙන් යුක්තව ආරාධනා කරමු.